ඒතරේ නිවන් මාර්ගය අපි නිවන් කැමැති හැම සිළු දෙනා විසින්ම සම්පාදනය කරගත යුතු සෑම සියලු කුඩා අණු කුඩා සියලු කොටස් වලින් සම්පන්නාගතව ශීල පාරිශුද්ධියේ පටන් අපේ මේ නිර්වාණ මාර්ගය කෙබඳු ආකාරයකට හැරගැසිය යුතු ඉගෙනක විසුද්ධි මාර්ගය අපිට විස්තර කරනවා. ඉතින් අපි විසුද්ධි මාර්ගය මුලපටන් විස්තර කරගෙන එන මේ අමතපදන් දේශන මාලාවේ අපි ශීල නිර්දේශය පැහැදිලි කරලා අවසන් කරන් තියදුනා. දුතාංග පිළිබඳ කතා කරන් තියදුනා. කර්මස්ථාන ග්‍රහණ නිර්දේශය අපි කොහොමද කමටහනක් ගන්න කියන කාරණේ පිළිබඳව දීර්ඝ විස්තරයක් අපි සාකච්ඡා කරන්න තියදුනා. ඉතින් අද දැන් අපි මේ කතා බහේ ඊළඟට ඇවිල්ලා තියෙන්නේ තවත් වැදගත් ඉතාමත්ම වැදගත් කොටසක් මේ පටවිකසන භාවනා නිර්දේශය මේ තුලින් තමයි භාවනාවට සූදානම් වෙන කෙනෙක් ඒ භාවනාවේදී මූලික වශයෙන් දැනගත යුතු හැම සියලු කරුණු කාරණාවක්ම විස්තර කෙරෙන්නේ. ඉතින් මේ නිසා පටවිකසන භාවනාවට අදාළව ප්‍රථම ධානය දක්වා සිත දියුණු කරගන්න සමාධි ශක්තිමත් කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් උපචාර සමාධියේ පටන් අර්පණා සමාධිය දක්වා ගමන් කරන අවස්ථාවේදී ඒ අර්පණා සමාධිය දක්වා ගමන් කිරීමේදී Tamanගේ යම් කිසි විදිහකට සමාධිය වැඩිීමේ දුර්වල භාවයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් තවත් විදිහට කියනවා නම් තමගේ සමාධිය අර්පණාගත වෙන්නේ නැත්නම් එබඳු අවස්ථාවකදී අපිට කියනවා මේ දසවිධ අර්පණා කෞශල්‍යයන් සම්පාදනය කරගත යුතුයි කියලා. එතකොට ඒ අනුව ඕනිම පුද්ගලයෙක් තමන්ගේ සමාධිය දියුණු කරගන්න බලාපොරොත්තු වෙනකොට මේ දසවිධ අර්පණා කෞශල්‍යයන් සම්බන්ධයෙන් දැනුම අවබෝධය ඇති කරගත යුතුයි. ඒ පිළිබඳව දැනගත යුතුයි. මේ නිසා අපි මේ දසවේ දර්පණා කෞශල්‍යයන් පිළිබඳව කතා බහේ අපි දේශන දෙකක් පසුගිය දේශන දෙකේදී අපි පැහැදිලි කරන් තියදුනා මොනවද මේ අර්පණා කෞශල්‍ය කියලා. දැන් අද අපි නැවතත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දසවිද අර්පණා කෞශල්‍යයන් යටතේ අපිට තවදුරටත් කතා කරන්න තියෙන ඊළඟ කරුණු කාරණා ටික. හොඳයි. ඒතර අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ දසවිද අර්පණා කෞශලයන් පිළිබඳව. ඒ අනුව දසවිධ අර්පණා කෞශලයන් අපි නැවත වාරයක් මතක් කරගන්නවා නම් වත්තු විසද ක්‍රියතාවය, ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාවය, නිමිත්ත කුසලතාවය, යස්මින් සමේ චිත්තං පග්ගහේතබ්බං තස්මින් සමේ චිත්තස්ස පග්ගහ පග්ගහණං යස්මින් සමේ චිත්තස්ස නිග්ගහේතබ්බං තස්මින් සමේ චිත්තස්ස නිග්ගහණං ඒ කියන්නේ සිතට අනුබල දිය යුතු කල සිතට අනුබල දීම සිතට නිග්‍රහ කළ යුතු කල සිත නිග්‍රහ කිරීම. ඒ වගේම යස්මි සමේ චිත්තස්ස සම්පහන්සේ තබ්බන් තස්මි සමේ චිත්තස්ස සම්පහන්සනං යම් කාලයක සිත සම්පහන්සනය කළ යුතුයිද ඒ අවස්ථාවේදී සිත සම්පහන්සනය කිරීම ඊළඟට යස්මි සමේ චිත්තස්ස අජ්ජපෙක්කිතබ්බන් තස්මි සමේ චිත්තස්ස අජ්ජපෙක්කනම් යම් කාලයක සිත උපේක්ෂා කළ යුතුද එකල්හි සිතට උපේක්ෂා කිරීම ඒ වගේම අසමාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල පරිවර්ජනතා තදදි මුතතා කියලා අපිට මේ අර්පණා කෞශල්‍ය 10ක් අපිට විශේෂ මාර්ගයේ උගන්වනවා. එතකොට මේ අර්පණා කෞශල්‍ය 10 පිළිබඳවයි අපේ සාකච්ඡාව මේ මොහොතේ අපි කතා බහ කරමින් සිටින්නේ. ඒ අනුව අපි කරුණු හතරක් සාකච්ඡා කරන්න තිබුණා පහුගිය වැඩසටහනේදී. වත්ත විසද කිරියතා, ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා, නිමිත්ත කුසලතා, ඒ වගේම සිතට දිරිදීම කියන කාරණය. ඒ අනුව අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ සිතට නිග්‍රහ කිරීම කියන කාරණය. කතං යස්මින් සමේ චිත්තං නිග්‍රහේතබ්බං තස්මින් සමේ චිත්තස්ස චිත්තං නිග්ගන්හාති. කොහොමද යම් කාලයක සිතට නිග්‍රහ කළ යුතුයිද? ඒ කාලයේදී සිතට නිග්‍රහ කිරීම කොහොමද සිදු කරන්නේ කියන කාරණයයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපිට කියනවා යදාස්ස අච්චාරද්ද විරියතාදීහි උද්දතං චිත්තං හෝති යම් කාලයක මේ යෝගාවචරයාගේ සිත අච්චාරද්ද වීරියතාවය කියන්නේ දැඩිශේ අරබපු වීරයක් නිසා ඒ කියන්නේ සාමාන්‍ය මට්ටම ඉක්මවා ගිහිලා දැඩි වීරයක් ඇති කරගෙන තියෙනවා නම් මෙන්න මේ දැඩි වීරිය නිසා අපිට කියනවා ඒ සිත උද්දතං චිත්තං හෝති සිත නොසන්සුන් භාවයකට පත් වෙලා තියෙනවා උද්දත කියලා කියන්නේ නොසන්සුන් භාවය නොසන්සුන් භාවයකට පත් වෙලා තියෙනවා නම් තදා එකල්හි ධම්මවිචේ සම්බොජ්ජංගාදීව තයෝ අභාවෙත්වා ධම්මවිචේ සම්බොජ්ජංග ආදී සම්බොජ්ජංග තුන වඩන්නේ නැතිව පස්සද්ධි ආදී සම්බොජ්ජංග තුන වැඩි යුතුයි කියලා කියනවා පස්සද්ධි සම්බොජ්ජංගාදීව භාවීති ඒ අනුව අපිට කියනවා සිත නිග්‍රහ කළ යුතු කාලය. සිත නිග්‍රහ කළ යුතු කාලය කියලා කියන්නේ සිතේ දැඩි වීරියක් ඇතිවෙච්ච කාලය. ඒතර මේ සිතේ දැඩි වීරියක් ඇති වුණු කාලය අච්චාරද්ද වීරියතාවයේ තියෙන අවස්ථාව සිතට නිග්‍රහයක් කළ යුතු අවස්ථාව. ඒ සිතට නිග්‍රහයක් කළ යුතු අවස්ථාවේදී අපිට කියනවා පස්සද්දි ආදී සම්බුද්ධංග තුන වඩන්න ඕනේ ධම්මවිචය ආදී සම්බුද්ධංග තුන වඩන්නේ නැතුව කියලා. එහෙනම් මොනවද ධම්මවිචය ආදී සම්බොජ්ජංග තුන අපි කතා කරා පහුගිය වැඩසටහනේදී ධම්මවිචය විරිය පීති කියන සම්බොජ්ජංග මේ සම්බොජ්ජංග වැඩිමින් තොරව පස්සද්ධි සමාධි උපේක්ඛා කියන සම්බොජ්ජංග තුන වැඩි යුතුයි කියලා අපිට කියනවා. ඉතින් මේ කාරණයක් භාග්‍යතුන් වහන්සේ අපි පසුගිය වැඩසටහනේම සඳහන් කරපු මේ සංයුත්ත නිකායේ අග්ගි සූත්‍රය ආදී සූත්‍රවල බොජ්ජංග සංයුත්තය අපිට මේ කාරණේ පැහැදිලි කරනවා. කොහොමද සේතාපි භික්කවේ පුරිසෝ මහන්තං අග්ගික්කන්දන් නිබ්බාපේතුකාමෝ අස්ස භාග්‍යතුන් වහන්සේ අපට සඳහන් කරන මහණෙනි යම්සේ යම් පුරුෂයෙක් ඉන්නවා මහ විශාල ගිනි කඳක් නිවන්න කැමති කෙනෙක් ඉන්නවා මහ විශාල ගිනි කඳක් නිවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් සෝ තත සුක්ඛානි චේව තිනානි පක්කිපෙය්‍ය ඒ පුද්ගලයා මේ ගිනි කඳ නිවන බලාපොරොත්තු වෙන මේ ගිනි කඳට වියලි තනකොළ රුඩු දානවා නම් සුක්කානිච ගෝමයානි පක්කිපිය වියලි ගොමරඩු දානවා නම් සුක්කානිච කට්ටහනි පක්කිපිය වියලි දර දානවා නම් මුඛ වාතංච දදෙය කටෙන් මුඛයෙන් සුලන් දෙනම නම් ඒ කියන්නේ පිඹිනම නම් මේ අපි කියන්නේ අපි ගින්නට පිඹිනවා කියලා කියන්නේ ගින්නට පිඹිනම නම් ඒ වාගේම නච පංසු කේන ඕ කිරිය පස් විසිරුවන්නේ නැත්නම් අපිට කියනවා බබ්බහුණු කෝසෝ පුරිසෝ මහන්තං අග්ගිකන්දන් නිබ්බාපේතුම්. ඒ පුද්ගලයා මේ මහත් ගිනිකඳ නිවන්ද භව්‍යයිද කියලා භාග්‍යතුන්ස් ප්‍රශ්නයක් අහනවා. ඉතින් මෙතන ඇත්තම සිංහල පරිවර්තනයේ පුංචි දෝෂයක් තියෙන එක මම උඩ කොටස පස්සේ දාලා තියෙන්නේ. නිසා මේ අපි මම බලාගත්ත කොටසෙන් විසුද්ධි මාර්ග සම්න ආදී බලාගත්ත නිසා එතන අර මුකාංච වාත් මුඛවාතංච දදෙය්‍ය කියන එක මම මේ සමහර සූත්‍ර කොටස් සූත්‍රයෙන් අරගත්තේ විසුද්ධි මාර්ගයෙන් නෙවෙයි. ඒ අද තමයි මට සමහර කොටස් හම්බුනේ. විසුද්ධි මාර්ගයේ දාලා තියෙන සූත්‍ර කොටස අපිට දැනට තියෙන භාවිතයේ තියෙන සූත්‍රයේ සමහර තැන්වල වචනවල වෙනස්කම් තියෙනවා. ඉතින් මේ කොටස මට ඒ වෙලාවේදී හමුුන්නේ ඊළඟ කොටසේදී තමයි මේ කොටස මට මුණ ගැහුනේ. ඉතින් මෙතනත් යම්කිසි පාලියේ යම් වෙනසක් තිබිලා තියෙනවා. විසුද්ධි මාර්ග පෙළේ තියෙන පාලියට වඩා. ඉතින් මෙතන මෙතන කියන්නේ මුකවාචන්ත දදෙය්‍ය කියලා මේ සූත්‍රයේ තියෙන්නේ. හැබැයි ඒක පරිවර්තනීය වියුත්තේ නිසා දියමුසුසුලන් නොදෙන්නේ නම් නෙවෙයි මුඛ මුඛයෙන් සුලන් දෙන්නේ නම් කියලා තමයි සිංහල පරිවර්තනේ නිවැරදි වෙන්න ඕනේ. නච පංසුකේන උකිරි එක හරි පස් හෝ නොදමන්නේ නම් භාගතුන් හන්සේ අහන ප්‍රශ්නයක් මහණෙනි බබ්බුණු කෝසෝපරිසෝ මහන්තං අග්ගකඳ නිබ්බාපේතුම් මහණෙනි ඒ පුරුෂයා මේ මහා ගිනිකඳ නිවන්ද භව්‍යයිද කියලා අහනවා ඉතින් මේ වෙලාවේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා නෝ හේතම්බන්තේ ස්වාමීනි එහෙම නැහැ ඒ පුද්ගලයාට මේ ගිනි කඳ නිවා ගන්න ලැබෙන්නේ නැහැ කියලා කියනවා. භාග්‍යතුන් සඳහන් කරනවා ඒව මේව කෝ භික්කවේ යස්මින් සමේ උද්දතං චිත්තං හෝති මහණෙනි මෙන්න මේ වාගෙම තමයි යම් කාලයක සිත නොසන්සුන් නම් අකාරෝ තස්මින් සමේ ධම්මවිචේ සම්බුද්ධංගස් භාවනාය මේ කාලේ ධම්මවිචේ සම්බුද්ධංගේ වඩන්න සුදුසු කාලයක් නෙමෙයි අකාලෝ විරිය සම්බුද්ධංගස් භාවනාය වීරිය සම්බුද්ධංගේ වඩන්න සුදුසු කාලයක් නෙවෙයි අකාලෝ පීති සම්බොජ්ජංගස් භාවනාය. පීති සම්බොජ්ජංගේ වඩන්න සුදුසු කාලයක් නෙමෙයි. තංකිෂ හේතු. ඒකට හේතුව මොකද්ද? උද්දතම් වික්කවේ චිත්තං මහණෙනි සිත නොසන්සුන් වෙලා තියෙන්නේ. චිත්තං තං ඒතේහි ධම්මේහි දූප සමයං හෝති. ඒ නොසන්සුන් සිත මෙන්න මේ ධර්මයන්ගෙන් දූප සමයං හෝති සංසිඳව ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මේ නිසා භාග්‍යතුන් සඳහන් කරනවා යම්කිසි කාලයක මේ සිත නොසන්සුන් භාවයට පත් වෙලා තියෙනවා. මේ නොසන්සුන් භාවයට පත් වෙලා තියෙන අවස්ථාවේදී සිත නිග්‍රහ කිරීමක් කරන්න ඕනේ. මේ සිතට දිරිදීමක් නෙමෙයි කරන්න ඕනේ. ඒ නිසා ඒ බඳු අවස්ථාවකදී ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩිම සුදුසු වෙන්නේ නැහැ. විරිය සම්බුද්ධංගේ වැඩිම සුදුසු වෙන්නේ නැහැ. පීති සම්බුද්ධංගේ වැඩිම සුදුසු වෙන්නේ නැහැ. ඒ සඳහා සුදුසු කාලය නොවේයි කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි යස්මින්ච සමේ යස්මින්ච කෝ භික්කවේ සමේ උද්දතං චිත්තං හෝති කාලෝ තස්මේ සමේ පස්සද්දි සම්බුද්ධංගස්ස භාවනාය භාග්‍යතන සඳහන් කරන මහණෙනි යම් සමයක යම් කාලයක මේ සිත නොසන්සුන් වෙලා තියෙනවා නම් උද්ධත තත්ත්වයටපත් වෙලා තියෙනවා නම් නොසන්සුන් භාවයේ තියෙනවා නම් කාලෝ තස්මින් සමේ පස්සද්දි සම්බොජ්ජංගස්ස භාවනාය. ආන්න ඒ කාලය පස්සද්දි සම්බොජ්ජංගේ වඩන්න සුදුසු කාලය කියලා කියනවා. කාලෝ සමාධි සම්බුද්ධංගස්ස භාවනායි සමාධි සම්බුද්ධංගේ වඩන්න සුදුසු කාලය කියලා කියනවා කාලෝ උපේක්ඛා සම්බුද්ධංගස්ස භාවනායි උපේක්ඛා සම්බුද්ධංගේ වඩන්න සුදුසු කාලය කියලා කියනවා තං කිස හේතු ඒකට හේතුව මොකද්ද උද්දතම් වික්කවේ චිත්තං මහණෙනි සිත නොසන්සුන් භාවයට පත් වෙලා තියෙන්නේ තං ඒතේහි ධම්මේහි සූප සමයං හෝති ඒ නොසන්සුන් වෙච්ච සිත මෙන්න මේ ධර්මයන්ගෙන් මොනවද පස්සදි සම්බුද්ධංගයෙන් සමාධි සම්පොජ්ජංගයෙන් උපේක්ඛා සම්පොජ්ජංගයෙන් අපිට කියනවා සූප සමයන් හෝති මනාව සංසිඳුණා වෙනවා කියලා මේ නිසා ඒක හරියට නිකන් කියනවා ශ්‍රේයතාපි බික්කවේ පුරිසෝ මහන්තං අග්ගික්ඛන්දන් නිබ්බාපේතු කාමවස්ස යම්සේ යම් පුරුෂයෙක් මහා ගිනි කඳක් නිවන්ද බලාපොරොත්තු වෙනවා නම් සෝතත් අල්ලානි චේවතිනානි පක්කේ ඒ පුද්ගලයා මේ ගිනි කඳේ තෙත තනකොළ දානවා. අල්ලානිච ගෝමියානි පක්කිපිය තෙත ගොමරොඩු දානවා. අල්ලානිච කට්ටානි පක්කිපිය මේකේ තෙත එහෙමත් නැත්නම් අමු දර දානවා. අමු දර දානවා. උදක වාතංච දදෙය ඒ ගින්නට දියමුසු සුලඟ දෙනවා. ඒ වගේම පංසු කේනචෝ කිරෙය පස් දානවා. මෙන්න මේ කටයුතු කරොත් එහෙම බබ්බහුණු කෝසෝ පුරිසෝ මහන්තං අග්ගික්ඛන්දන් නිබ්බාපේතු මේ මහ ගිනි කඳක් නිවන්ද මේ පුද්ගලයා සමර්ථද කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. ඉතින් භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා ඒවම් බන්තේ ස්වාමීනි ඒක එහෙමමයි. ඒ පුද්ගලයා මහ ගිනි කඳක් නිවන්න සමර්ථ වෙනවා. අන්න ඒ වාගේ භාග්‍යතුන් සඳහන් කරනවා අපේ සිත නොසන්සුන් වෙලා නම් නොසන්සුන් වූ සිතක් තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ අපේ සිත ගිනිගෙන දැවෙනවා කියන එක. මේ ගිනිගෙන දැවෙන සිත නිවන්න සමර්ථ වෙන්නේ ඒ ගින්නට ආහාරයක් බවට පත් වෙන ධම්මවිචේ පීති පස්සද්ධි සම්බුද්ධංගයන්ගෙන් නෙමෙයි ඒ සඳහා ආහාරයක් බවට පත් වෙන්නේ මෙන්න මේ කියන ධම්මවිචේ ආදී සම්බුද්ධංගයන්ගෙන් නෙමෙයි මෙන්න මේ කියන පස්සද්ධි ආදී සම්බුද්ධංගයන්ගෙන් කියලා ඒ අනුව ඒ නිසා අපට භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරනවා. තවත් සූත්‍රයක් අපි මේ සූත්‍රයත් පසුගිය සතියේත් අරගන් තියදුන මේ බොජ්ජංග සංයුත්තේම තියෙන කාය සූත්‍රය කියන සූත්‍රයත් ආහාර සූත්‍රය කියන සූත්‍රයත් මෙතනදිත් භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ තවත් පැහැදිලි කරනවා. එත්තාපි යථාසකං ආහාර වශයෙන් පස්සද්ධි සම්බුද්ධංගාදී නම් භවනා වේදි තබ්බා මෙතනත් අපට කියනවා පස්සද්ධි සම්බුද්ධංග ආදී වැඩිම දැනගන්න ඕනේ කියලා එහෙමනම් කොහොමද? භාග්‍යතුන් වහන්සේ මේ බොජ්ජංග සංයුත්තේ කාය සූත්‍රයේ සඳහන් කරනවා කෝච භික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා පස්සද්දි සම්බුද්ධංගස්ස උපාදාය උප්පන්නස්සවා පස්සද්දි සම්බුද්ධංගස්ස බිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණිය. එතකොට අපිට සඳහන් කරනවා මෙතනත් අතර මේ බිහියෝ භාවාය වේපුල්ලාය කියන වචන අපේ දැනට අපි භාවිතා කරන පාළියේ මේ සූත්‍රයේ පෙළේ නෑ. ඒ නිසා මේක අපි විසදි මාර්ග පෙළේ තමයි මේ බිහියෝ භවය වේපුල්ලාය කියන වචන දෙක තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි විසුද්ධි මාර්ග පිළේ තියෙන නිසා අපි ඒක මෙතෙන්ට අරගෙන තියෙනවා. නමුත් අපි දැනට පරිහරණය කරන අපේ පෙළ දේශනාවේ සංයුත නිකායේ පෙළේ මේ වචන දෙක නැහැ. ඉතින් ඒ දේ අපිට මුතෙන් තමයි මුණ ගැහෙන්න යෙදුනේ. ඉතින් නමුත් ඒකේ වැරද්දක් නැති නිසා අපි මේ විදිහට අරගෙන තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඉස්ලාම් ප්‍රශ්නයක් අහනවා භික්ෂුන් වහන්සේලාගෙන්. භික්කවේ මහණෙනි කෝච ආහාරෝ අනුප්පන්නස්සවා පස්සද්දි සම්බොජ්ජංගස උප්පාදාය නූපන් පස්සද්දි සම්බොජ්ජංගේ උපදවන්න මොකක්ද ආහාරය උප්පන්නස්සවා පස්සද්දි සම්බොජ්ජංගස උපන්නා වූ පස්සද්දි සම්බොජ්ජංගය බිහියෝ භාවය මහත් භාවයට වැඩි භාවයට පත් කරගන්නට වේකුල්ලාය මහත් භාවයට පත් කරගන්නට භවනාය වඩන්නට සම්පූර්ණ කරගන්නට පාරිපූර්ණ භවනාය පාරිපූර්ණා පරිපූර්ණ භාවයට වඩන්නට මොකක්ද හේතු වෙන්නේ ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් අහලා මහණෙනි නූපන් පස්සද්ධි සම්බුද්ධංගය උපදවා ගන්නද උපන් පස්සද්ධි සම්බුද්ධංගය වැඩි දියුණු කර ගැනීමට කුමක්ද හේතු වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහලා භාග්‍යතුන් වහන්සේම උත්තරේ දෙනවා. අත්ති භික්කවේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි මහණෙනි කාය පස්සද්ධිය කියලා කාරණයක් තියෙනවා චිත්ත පස්සද්ධිය කියලා කාරණයක් තියෙනවා. තත්ත යෝනිසෝ මානසිකාර බහුලීකාරෝ අයමහාරෝ මෙන්න මේ කාය පස්සද්ධියේ එහෙමත් නැත්නම් චිත්තපස්සද්ධියේ යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ යෝනිසෝ මනසිකාරය බහුල කරගත්තා නම් අපිට කියනවා එතනදී අයමාහාරෝ අනුප්පන්නස්සවා පස්සද්දි සම්බුද්ධංගස්ස උප්පාදාය නූපන් පස්සද්දි සම්බුද්ධංගේ උපදවන්න ඒක හේතුවක් වෙනවා උප්පන්නස්සවා පස්සද්දි සම්බුද්ධංගස්ස බිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණිය උපන්නා වූ පස්සද්දි සම්බුද්ධංගය වැඩිමනත් භාවයට පත් කරගන්නට වැඩිමිට මහත් භාවයට පත් කරගන්නට මේ කාය පස්සද්දේ චිත්ත පස්සද්දිය උපකාර වෙනවා කියලා. ඒ අනුව කාය පස්සද්ද චිත්ත පස්සද්ද කියන මේ මේ කරුණු දෙකෙහි තියෙන යෝනිසෝ මනසිකාර බහුල භාවය අපිට කියනවා ඒ නූපන් පස්සද්දි සම්බුද්ධංගේ උපදවන්නත් උපන් පස්සද්දි සම්බුද්ධංගේ වැඩි දියුණු කරගන්නත් හේතුවක් බවට පත් වෙනවා කියලා. ඒ අනුව මෙතන සඳහන් කරන්නේ මොකක්ද මේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි යනාදී වශයෙන් අපි සඳහන් කරනට අතරම මේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි කියලා සඳහන් කරන්නේ මේ කාය කියලා කියන්නේ චිත්ත කියලා කියන්නේ චෛතසිකය සිතේ තියෙන පස්සද්දිය කාය කියලා කියන්නේ චෛතසිකයන්ගේ පස්සද්දිය මේ නිසා චිත්ත චෛතසිකයන්ගේ පස්සද්ධිය තමයි කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා කියන්නේ. ඉතින් මේ නිසා අපිට කියනවා මේ චිත්ත චෛතසිකයන්ගේ පස්සද්ධිය පිළිබඳව යෝනිසෝ මනස්කාරයේ බහුල කරගත්තොත් නැවත නැවතත් අපි කොහොමද සිතේ පස්සද්ධිය ඇති වෙන්නේ? සිතේ චෛතසිකයන්ගේ පස්සද්ධිය ඇති වෙන්නේ කොහොමද කියන මෙන්න මේ මානසිකාරය දියුණු කරගත්තොත් ඒක තුලින් නෝපන්නා වූ පස්සද්ධිය ඇති කරගන්න උපන්නා වූ පස්සද්ධිය වැඩි දියුණු කරගන්න පුළුවන් වෙනවා කියලා කියනවා. ඒතර පස්සද්ධිය කියන වචනයෙන් අපිට කියන්නේ සැහැල්ලු භාවය, සංසිඳුරු භාවය කියන එකයි. එතකොට සිත සැහැල්ලු භාවයටපත් වෙනවා නම් චෛතසික සැහැල්ලු භාවයටපත් වෙනවා නම් මෙන්න මේකට තමයි පස්සද්ධිය, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා කියන්නේ. ඉතින් මේක ඇත්තටම චෛතසික ධර්මයක්. මේ නිසා මේ පිළිබඳව අපි ටිකක් අභිධර්ම ඇසුරෙන් ගැඹුරින් මේ පිළිබඳව සාකච්ඡා කරනවා නම් හොඳයි. නමුත් මේ අවස්ථාවේදී අපිට අපි අදහස ඇති කරගත යුතුයි. එහෙමනම් අපේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන මෙන්න මේ පස්සද්ධිය පිළිබඳව යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීම තුළින් පස්සද්ධි සම්පූර්ණංගේ වැඩෙන්න උපකාරයක් වෙනවා කියන කාරණය. ඒ වගේම තමයි කොහොමද සමාධිය වැඩි දියුණු කරගන්න? භාග්‍යතුන් අර කලින් අහපු ප්‍රශ්නය හැමතැනකදීම අහනවා. අපි මේ ප්‍රශ්නේ නැවත දාලා නැහැ. විසුද්ධි මාර්ග පිළේ කොහොමදත් මේ ප්‍රශ්නේ දාලා නැහැ. මොකක්ද ප්‍රශ්නය? අපි කෝච බික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්ස උප්පාදාය කියලා අපිට මේ දෙවෙනි අවස්ථාවේදී ප්‍රශ්නයක් අහනවා. මහණෙනි සමාධි සම්බොජ්ජංගේ වඩන්න උපකාර වන ආහාරය මොකක්ද? භාග්‍යතුන් සූත්‍රයක් දෙනවා. අත්තිවික්කවේ සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුප්පන්නස්වා සමාධි සම්බුද්ධංගස්ස උපාදාය උප්පන්නස්වා සමාධි සම්බුද්ධංගස්ස බිහියෝ භාවය වේපුල්ලාය භවනාය පාරිපූර්ණිය සම්වත්තන්ති මහණෙනි සමත නිමිත්ත කියලා එකක් තියෙනවා අභ්‍යග්ග නිමිත්ත කියලා එකක් තියෙනවා අභ්‍යග්ග නිමිත්ත කියලා කියන්නේ එක්තරා විදිහකට අවික්ෂේප භාවයටම අදහසක් ඒ නිසා මේ සමත නිමිත්ත කියන එක තමයි ඒ නිසා සමත නිමිත්ත කියලා එකක් තියෙනවා. සමත නිමිත්ත කියලා කියන වචනයත් සමතය කියන එකටම පర్యాయ වචනයක්. එමනම් සමාධියක් සමතයක් කියලා එකක් තියෙනවා. අව්‍යග්ග කියන්නේත් මේ සමතයේතම තමයි. ආ වි අග්ග කියලා න වි අග්ග කියන පද තුන එකතු වෙලා නකාරයට අකාරය ඇවිල්ලා අවි අග්ග අව්‍යග්ග කියලා පදේ හැදෙන්නේ. ඒ අනුව මෙතන මේ කියන්නේ අවික්ෂේප භාවය කියලා කියන එක. කියන්නේ සිතේ නොවිසිරීම කියන එක. ඒක තමයි අභ්‍යග්ග නිමිත්ත කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන මහණෙනි අව්‍යග්ගන සමත නිමිත්තක් කියලා එකක් තියෙනවා සමාධියක් ඒ වගේම අව්‍යග්ගන නිමිත්තක් සිතේ නොවිසිරුණු භාවයක් අවික්ෂේප භාවයක් තියෙනවා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ මෙන්න මේ කියන සමත නිමිත්තේ අව්‍යග්ග නිමිත්තේ යෝනිසෝ මනසිකාරයේ බහුල කරගත්තොත් අයම ආහාරෝ මෙන්න මේක ආහාරයක් වෙනවලු මොකද අනුත්තන්නස්වා සමාධි සම්බුද්ධංග සුප්පාදාය නෝපන් සමාධි සම්බුද්ධංගේ උපදව ගන්න උපන් සමාධි සම්පුජ්ජංගය වැඩි දියුණු කරගන්න හේතු වෙනවා කියලා කියනවා. එහෙමනම් සමාධි සම්පුජ්ජංගේ වැඩෙන්න අපිට සමත නිමිත්ත අවික්ෂේප භාවය පිළිබඳ යෝනිස්මාංශකාරයේ වැඩි දියුණු කර ගැනීම සිදු කළ කරත් යුතුයි කියලා කියනවා. එතකොට අපිට <clears throat> අව්‍යග්ග නිමිත්ත කියලා කියන එක අපිට විසුද්ධි මාර්ග සම්නේ විසුද්ධි මාර්ග ටීකාවෙන් අරගෙන පැහැදිලි කරනවා නානාරම්මනේ පරිබ්‍රමණේන විවිධං අග්ගං ඒතස්සාදී ව්‍යග්ගෝ වික්ඛේපෝ ව්‍යග්ග කියලා කියන්නේ වික්ෂේප භාවයට කියලා කියනවා ඒකාග්‍රතා භාවතෝ ව්‍යග්ග ප්‍රතිපක්ඛ හොති අභ්‍යග්ගෝ ඒකාග්‍ර භාවයේ වැඩි වීම තුලින් ව්‍යග්ග ප්‍රතිපක්ෂ භාවයක් ඇති වෙන නිසා ඒකට කියනවා අව්‍යග්ග කියලා ඒ කියන්නේ සමාධියයි කියලා කියනවා යතා සමාහිතාකාරං සල්ලක්කිත්වා ගෛහමානෝසෝ ඒව නිමිත්තන්ති අභ්‍යග්ග නිමිත්තං සමාහිත උනේ සිත සමතේටපත් උනේ යම්සේද ඒ සමතේටපත් වෙන ආකාරය සලකගෙන ඒ පිළිබඳව නුවණින් මෙනෙහි කරනවා නම් අන්න ඒ මෙනෙහි කිරීමට තමයි කියන්නේ අව්‍යග්ග නිමිත්ත පිළිබඳව යෝනිසුමනසිකාරය බහුල කරගන්නවා කියලා. ඒ අනුව අපේ සිත සමාධියටපත් වුනහම කොයි විදිහටද අපේ සිත තියෙන්නේ? සමාධියටපත් වීමේ ආකාරය පිළිබඳව නැවත නැවතත් අපේ නුවණින් මෙනෙහි කිරීම තුළින් අපිට අපේ සිතේ සමාධි සම්පූර්ණංගය වැඩි දියුණු කරගන්න උපකාරයක් වෙනවා කියලා කියනවා. ඊළඟට භාග්‍යවතුන් හස්සේ තුන්වෙනි වහනවා කෝච බික්කේ ආහාරෝ අනුප්පන්නස්වා උපේක්ඛා සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ණියා කියලා භාග්‍යවතුන් අහනවා මේ උපේක්ඛා සම්බුද්ධංගේ වඩන්නට සහ වඩපු උපේක්ඛා සම්බුද්ධංගය වැඩි දියුණු කරගන්න මොකද්ද ආහාරය වෙන්නේ හේතුව වෙන්නේ අපිට කියනවා අත්ති බික්කවේ උපේක්ඛා සම්බුද්ධංගට්ඨානීය ධම්මා මහණෙනි උපේක්ඛා සම්බුද්ධංගට්ඨානීය ධර්ම කියලා જાතියක් තියෙනවා උපේක්ඛා සම්බුද්ධංගයට උපකාරවන කරුණවන ධර්මතා තියෙනවා. අන්න එහිලා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. අන්න ඒ උපේක්ඛා සම්බොජ්ජංගට්ටානීය ධර්මයන්හි යෝනිසෝ මනසිකාරය බහුල කරගත්තොත් අයම ආහාරෝ අනුප්පන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස් උපාදාය. මෙන්න මේක නෝපන් උපේක්ඛා සම්බොජ්ජංගේ ඉපදෙන්න හේතු වෙනවා. උපන් උපේක්ඛා සම්බොජ්ජංගයේ වැඩිමනත් භාවයටපත් වෙන්න හේතු වෙනවා කියලා කියනවා. ඒ අනුව අපට උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න කියන්නේ එහෙනම් උපේක්ඛා සම්බොජ්ජංගේට කරුණ වන ධර්ම පිළිබඳ යෝනිසුමනසිකාරය උපදවා ගන්න. එහෙමනම් මොනවද මේ පස්සද්ධි සම්බොජ්ජංගේට කරුණ වන ධර්ම? මොනවද සමාධි සම්බොජ්ජංගේට කරුණ වන ධර්ම? මොනවද උපේක්ඛා සම්බොජ්ජංගේට කරුණ වන ධර්ම? මේ පිළිබඳවත් අපි සාකච්ඡා කරගත යුතුයි. ඉතින් මේ පිළිබඳව ඊට කලින් අපිට මෙතන කියනවා තත්ත යතහාස්ස පස්සද්ධාදය උප්පන්න පුබ්බා තන්තං ආකාරං සල්ලක්කෙත්වා තේසං උප්පාදන වශයෙන් පවත්ති මනසිකාරෝව තීසුපි පදේසි යෝනිසු මනසිකාරෝ නාම කියලා කියනවා. ඒ කියන්නේ දැන් කාට හරි හිතෙන්න පුළුවන් දැන් මේ පස්සද්ධිය පිළිබඳව කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි පිළිබඳ යෝනිසෝ මනසිකාරයේ බහුලී කිරීම කියලා කියන්නේ මොකක්ද? ඒ තමයි මේ යෝගියාට මේ භාවනා කරන පුද්ගලයාට මීට කලින් අවස්ථාවකදී පෙර යම් විදිහකට පස්සද්ධිය ඇති වුණාද ඒ පස්සද්ධිය ඇති වෙච්ච ආකාරයේ සලකලා ඒ පස්සද්ධිය ඇතිවීම මෙන්න මේ විදිහටයි සිදුුනේ කියලා ඒ පිළිබඳව නුවණින් මෙනෙහි කිරීම තමයි පස්සද්ධි සම්බොජ්ජංගය පිළිබඳව මේ යෝනිසමනස්කාර බහුලීකාරය කියලා කියන්නේ ඒ වගේම සමාධිය කලින් උපදවා ගත්තා නම් යම් විදිහකට ඒ උපදවාගත සමාධිය ඉපදෙන ආකාරය පිළිබඳව අපි නුවණින් සලකලා බලනවා නම් අන්න ඒක තමයි කියන්නේ සමාධිය පිළිබඳ සමත නිමිත්ත සහ අභ්‍යග්ග නිමිත්ත පිළිබඳව යෝනිසෝමනස්කාරය කියලා. කලින් උපේක්ෂාව යම් විදිහකට අපේ සිතේ ඇති වුණාද ඒ උපේක්ෂාව ඇති වුණු ආකාරය පිළිබඳව සලකලා ඒ පිළිබඳව නුවණින් මෙනෙහි කිරීම තමයි මේ කියන්නේ උපේක්ඛා උපේක්ෂාව පිළිබඳව උපේක්ඛාත්හානීය ධර්ම පිළිබඳව යෝනිසෝමනස්කාරය කියලා. ඉතින් එතන තවදුරටත් සමත නිමිත්ත කියන්නේ මොකද්ද? අව්‍යග්ග නිමිත්ත කියන්නේ මොකද්ද කියලා අපිට මෙතන පැහැදිලි කරනවා සමත නිමිත්තන් තිච සමතස්සේ වේතං අධිවචනං අවික්කේපට්ඨේන ච තස්සේව අව්‍යග්ග නිමිත්තං කියලා. ඒතර සමත නිමිත්ත කියලා කියන්නේ සමතයට පරයාය වචනයක්. අව්‍යග්ග නිමිත්ත කියලා කියන්නේ අවික්ෂේපාරතෙන් ඒ සමතේටම වචනයක් කියලා කියනවා. එහෙනම් මීළඟට අපි දැනගන්න ඕනේ මේ පස්සද්දි ආදී සම්බොජ්ජංගයන් උපදවා ගැනීම පිණිස පවත්නා ධර්ම මොනවද කියන කාරණය අපිට කියනවා අපිච තවද සත්ත ධම්මා ධර්ම හතක් පස්සද්දි සම්බොජ්ජංගස් උප්පාදාය සම්වත්තಂತಿ පස්සද්දි සම්බොජ්ජංගේ උපදවා ගැනීමට හේතු වෙනවා කියලා ධර්මතා හතක් තියෙනවා කියලා කියනවා පස්සද්දි සම්බොජ්ජංගය උපදවා ගැනීමට මොනවද ප්‍රනීත භෝජන සේවනතා උතුසුඛ සේවනතා ඉරියාපත සුඛ සේවනතා මජ්ජත් ප්‍රයෝගතා සාරද්ධ පුද්ගල පරිවර්ජනතා පස්සද්ධ කාය පුද්ගල සේවනතා තදදි මුත්තතා මොනවද ප්‍රනීත භෝජන සේවනතා උතුසුඛ සේවනතා ඉරියාපත සුඛ සේවනතා මජ්ජත් ප්‍රයෝගතා සාරද්ධ කාය පුද්ගල පරිවර්ජනතා පස්සද්ධ කාය පුබ්බල සේවනතා තදදිහි මුත්තතා මෙන්න මේ කියන ධර්ම හත අපිට කියනවා පස්සද්ධි සම්බුද්ධංගේ වැඩෙන්න හේතු වෙනවා කියලා. ප්‍රනීත භෝජන සේවනතා කියන එක අපිට පැහැදිලි ප්‍රනීත ආහාර. Taman කැමති ප්‍රනීත ආහාර අරගන්නවා කියන එක. දැන් මෙහෙම කියවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් භාවනා කරන පුද්ගලයා මේ ප්‍රනීත ආහාර ආදී කෙරෙහි අවධානය යොමු කරගෙන ඉන්නේ ඇයි කියලා. එහෙම අවශ්‍ය නැහැ කියලා. නමුත් මෙතන මේ කියන්නේ ප්‍රනීත භෝජන සේවනතා කියන එක. අපේ භාවනාව වැඩි දියුණු වෙන්නේ නැත්තම්, දියුණු වෙන්නේ නැත්තම් ඒ දියුණු භාවනාවක් ඇති කර ගැනීම පිණිස උපකාර වන පරිසරයක් හදා ගැනීම සඳහායි. ඒ සඳහා තමයි මේක කියන්නේ. ඒ නිසා ඒ දියුණු සමාධිය ඇති කර ගැනීම පිණිස උපකාරයක් විදිහට අපිට ප්‍රනීත භෝජන සේවනය කියන එක කරන්න පුළුවන්. එහෙම කරාට ඒක වරදක් නැහැ. උතුෂක සේවනතා කියලා කියන්නේත් යහපත් වූ සැප සහිත ඍතුන් සේවනය කරනවා කියන එක. දැන් අපිට තියෙනවා සප්පාය ඍතු තියෙනවා අසප්පාය ඍතු තියෙනවා. ඉතින් අපේ සිත නොසන්සුන් භාවයටපත් වෙලා නම් තියෙන්නේ සප්පාය ඍතුවක් අපි සේවනය කරන එක හොඳයි. එතකොට දැන් අපිට හිතෙන්න පුළුවන් එහෙමනම් අපි පස්ස සප්පාය ඍතුව හොයන්නේ කොහොමද? දැන් අපිට මේ කාලේ තියෙන ඍතු අනුවනේ අපිට වැඩ කරන්න වෙන්නේ කියලා. අපිට සිත මධ්‍යස්ථ භාවයටපත් කරගන්න සිද්ධ වෙනවා කොයි තැනකදීත්. නමුත් අපිටම සිත නොසන්සුන් නම් සිත සම්පහන්සණයට එහෙම සමාධියටපත් වෙන්නේ නැත්නම් එබඳු අවස්ථාවකදී යෝගාවචරයට තමන්ගේ මේ ඍතුවේ තියෙන යම් අසප්පාය භාවයක් තියෙනවා නම් මේ සේනාසනේ යම්කිසි විදිහට වෙනස් කරලා හෝ යම්කිසි සප්පාය ඍතු සහිත තැනකට ගිහිල්ලා හෝ මේ සමාධිය වඩා ගැනීම කියන කාරණේට උපකාරයක් හොයාගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ උතුසුඛ සේවනතා කියලා. ඉරියාපත සුඛ සේවනතා කියන එක පැහැදිලි අපිට සමාධිය වැඩෙන්න යහපත් ඉරියාපතයක් අපිට පෙර අපේ සමාධිය දියුණු වුණේ කොහොමද? ඒ සඳහා අපිට උපකාර වෙච්ච ඉරියව්වක් තියෙනවද? අන්නේ ඒ ඉරියව්ව අපි සේවනය කරනවා. එතකොට අපේ සිතේ සැහැල්ලු භාවය, සිතේ කයේ සැහැල්ලු භාවය වැඩි දියුණු වෙනවා. පස්සද්ධි සම්පජන්ගේ වැඩෙනවා. මජ්ජත් ප්‍රයෝගතා කියලා කියන්නේ මොකද්ද? සම වූ කායවා මනෝ ප්‍රයෝග ඇති බව කියලා කියනවා. ඒ කියන්නේ අපි සමහර වෙලාවට කාය ප්‍රයෝග, වාක් ප්‍රයෝග, මනස් ප්‍රයෝග නොසමව පවත්වා ගන්න අවස්ථාවක් තියෙන්න පුළුවන්. දැන් කෙනෙක් අපි හිතමු තවත් කෙනෙක් එක්ක බොහෝ සෙයින් කතා බහ කරමින් කතා බහ කරමින් ඉන්නවා නම් බොහෝ සෙයින් මේ කතා බහ බහුල කරගෙන ඉන්නවා නම් ඒබඳු අවස්ථාවකදී ඔහුගේ සමාධියට ඒක බාධාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි වැඩ කටයුත්තක් බොහෝ සෙයින් තමන්ගේ කය වෙහෙසවලා කරන වැඩ කටයුත්තක නිරන්තරයෙන් යෙදලා ඉන්නවා නම් ඒකත් තමන්ගේ කාය ප්‍රයෝගයේ අසමභාවයට සිතේ මේ සමාධිය දුර්වල භාවයට හේතුවක් වෙන්න පුළුවන්. මේ නිසා මජ්ජත් ප්‍රයෝගතාවය කියලා කියන්නේ අපි බලන්න ඕනේ අපේ සිත නොසන්සුන් නම් සිත සංසිඳව ගන්න අපේ මේ කාය වාක් මනෝ ක්‍රියාවන් යම් කිසි විදිහකට සමව පවත්වා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඊට පස්සේ සාරද්ද පුද්ගල සේවන සාරද්ද කාය පුද්ගල පරිවර්ජනතා යම් යම් පුද්ගලෝ ඉන්නේ යම් යම් මිනිස්සු ඉන්නවා මේ කෙලෙස් දරත බැඩිවය. ඒ කියන්නේ කෙලෙස් 1000 නිසා සිත, කය නොසන්සුන් පුද්ගලෝ ඉන්නවා. මේ නොසන්සුන් පුද්ගලයන් අපි ඇසුරු කරනකොට ඒගොල්ලෝගේ උපනිශ්‍රය අපිට ලැබෙනවා. ඒ උපනිශ්‍රයත් එක්ක අපිත් නොසන්සුන් භාවයටපත් වෙනවා. මේ නිසා අපිට කියනවා සාරද්ද කාය පුද්ගල පරිවර්ජනතා මේ නොසන්සුන් පුද්ගලයන් අපිට පරිවර්ජනය කරන්න දුරු කරන්න කියලා කියනවා. ඒ වගේම තමයි පස්සද්ද කාය පුද්ගල සේවනතා. යම්කිසි විදිහකට මේ කෙලෙස් පරිදාහයන් නැති සංසුන් පුද්ගලයන්ම නිරන්තරයෙන්ම අසුර කරගන්න කියලා කියනවා. එතකොට අපිට අපේ පස්සද්ධිය වැඩි දියුණු කරගන්න හැකියාවක් ලැබෙනවා. තදද මුත්තතා කියලා කියන්නේ මේ පස්සද්ධිය වැඩි දියුණු කර ගැනීම සඳහාම නැඹුරු වෙච්චි සිතෙන් යුතුව කටයුතු කළ යුතුයි කියන කාරණය. ତර මෙන්න මේ කියන සප්ත ධර්මයන් පස්සද්ධි සම්බුද්ධංගේ වැඩෙන්න උපකාර වෙනවා. ඊළඟට තියෙනවා සමාධි සම්බොජ්ජංගේ වැඩෙන්න උපකාර වන ධර්මතා. ඉබඳු ධර්මතා 11ක් තියෙනවා කියලා කියනවා. ඒකාදස ධම්මා සමාධි සම්බොජ්ජංගස් උප්පාදාය සම්බත්තන්ති. සමාධිය වැඩි දියුණු කරගන්න උපකාර වන ධර්මතා 11ක් තියෙනවා. වත්තු විසදතා ඒක අපි පැහැදිලි කරන්න කියනවා. අභ්‍යන්තර බාහිර පිරිසුදු භාවය. නිමිත්ත කුසලතා ඒකත් අපි පැහැදිලි කරන්න තියදුනා. චිත්ත ඒකාග්‍රතා නිමිත්ත පිළිබඳව තමන්ගේ දක්ෂ භාවයේ නිමිත්ත අඳුරගන්න, නිමිත්ත පරිහරණය කරන්න තියෙන දක්ෂ භාවය. ඒකත් පැහැදිලි කරා. ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා ඒකත් පැහැදිලි කරා. ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් අපි මනවින් සමභාවයට පත් කර ගැනීම කියන කාරණය. සමේ චිත්තස්ස නිග්‍රහණතා ඒක තමයි දැන් අපි කතා කරමින් ඉන්නේ. සිතට නිග්‍රහය යුතු කළ යුතු කාලයේ සිතට නිග්‍රහ කරන්න ඕනේ. සමේ චිත්තස්ස පග්ගන්හනතා සිතට දිරිදිය යුතු අනුබල දිය යුතු කාලයේ සිතට අනුබල දෙන්න ඕනේ. එතකොට මේවා දැන් අපි මේ කියන දසවිධ අර්පණා කෞශලයට තියෙන මේ කරුණුම සමාධි සම්පුජ්ජංගාදී වඩන්නත් උපකාර වෙනවා. ඒතර ඒ නිසා ඒ කරුණුම අපිට දැනගෙන ඒ කරුණු සේවනය කිරීම අපිට වැඩි දියුණු කරගන්න එක තමයි කරන්න ඕනේ. ඊට පස්සේ කියනවා නිරස්සාදස්ස චිත්තස්ස සද්ධා සංවේග වශයෙන් සම්පහන්සනතා. සමහර වෙලාවට අපේ සිතේ භාවනාවෙන් ආස්වාදයක් රහිත වෙලාවල් තියෙනවා. දැන් මේක ගොඩක් දෙනෙක් අපිත් එක්ක සමහර වෙලාවට කතා කරන අය. ගිහි අය, භික්ෂුන් වහන්සේලා කවුරුත් අපිත් එක්ක කතා කරන කාරණේ. මොකක්ද? අපේ සිතේ භාවනා ආස්වාදේ රහිත වෙලා තියෙනවා. අපේ අපිට භාවනා කරන්න හිතෙන්නේ භාවනාව තුළින් අපිට ආස්වාදයක් දැනෙන්නේ නැහැ. ආන්න ඒ භාවනා ආස්වාදයේ සිටින් බැහැර වෙලා තියෙනවා නම් අපට කියන ඒ භාවනා ආස්වාදය ඇති කරගන්න සිත සතුටු භාවයටපත් කරගන්න ශ්‍රද්ධාව වශයෙන් සිත සතුටු කරගන්න ශ්‍රද්ධාව වැඩි දියුණු කරන්න අවශ්‍ය යම් යම් කරුණු කාරණා තියෙනවා නම් සම්පාදනය කරගන්න සංවේග වශයෙන් සිත සතුටු කරන්න සංවේගීටපත් කරන්න අපිට මේ අෂ්ට සංවේග වස්තු අට මෙනෙහි කරලා අපේ සිතේ සංවේගය වැඩි දියුණු කරගන්න පුළුවන් අපි මේ ඉන්න සසරේ දුක මෙනෙහි කරලා අපට සංවේගී දියුණු කරගන්න පුළුවන්. මේ නිසා නිර්සාද සිතක් තියෙනවා නම් ඒ සිත ශ්‍රද්ධාවෙන් සංවේග වශයෙන් සම්පහන්සණයටපත් කරගන්න කියනවා. සම්මා පවත්තස්ස අජ්ජුපෙක්කනතා සමව පවත්නා සිත සිත සමව නම් පවතින්නේ එතනදී උපේක්ෂා තත්ත්වයටපත් වෙන. සමව පවතනවා කියලා කියන්නේ ලීනත් නැහැ, උද්දච්චත් නැහැ. ලීන කියලා කියන්නේ කුසීත වෙලා කුසීත වෙලත් නැහැ. උද්දච්ච කියන්නේ නොසන්සුන්, නොසන්සුන් වෙලත් නැහැ. මනාව පවතිනවා, සමව තියෙනවා. එහෙමනම් අපි එතනදී වැඩි වැඩි වැඩියෙන් යමක් කරන්න යන්නේ නැහැ. අපි උපේක්ෂාවෙන් යුතුව මේ සිත දිහා බලාගෙන ඉන්න ඕනේ. අන්න ඒකට කියනවා සම්මා පවත්තස්ස අජ්ජුපෙක්කනතා. අසමාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත භාවයක් නැති පුද්ගලයන් දුරු කරන්න ඕනේ සමාහිත පුද්ගල සේවනතා සමාහිත සිතක් තියෙන අය සේවනය කරන්න ඕනේ ජහාන විමෝක්ක පච්ච වෙක්කනතා ධ්‍යාන විමෝක්ෂයන් ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. එතකොට ප්‍රථම ධානා ආදී පිළිබඳව අපි නෝනින් ප්‍රත්‍යවේක්ෂා කළා නෝනින් මෙනෙහි කරන්න ඕනේ. ප්‍රතිපක්ෂ ධර්මයන් ප්‍රතිපක්ෂ ධර්මයන් වලින් දුරු වෙච්ච නිසා අපි විමෝක්ෂ කියලා කියන ධර්මතා තුනක් තියෙනවා. අනිමිත්ත, අපනහිත මේ මේ කියන විමෝක්ෂ තුනක් තියෙනවා. ත්‍රිවිධ විමෝක්ෂයන් මට එකපාරම ඒ ටික මගේ අමතක වුණා. මෙන්න මේ ත්‍රිවිධ විමෝක්ෂයන් පිළිබඳව මෙනෙහි කරන්න කියලා කියනවා. මේ ත්‍රිවිධ විමෝක්ෂයන් පිළිබඳව මෙනෙහි කරලා අපේ ශිත යම් කිසි විදිහකට මේ ධානයන් පිළිබඳව මෙනෙහි කරනවා නම් ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් ත්‍රිවිධ විමෝක්ෂයන් ප්‍රත්‍යවේක්ෂා කරනවා නම් අන්න ඒක තුලින් අපිට කියනවා ජහාන අපේ සමාධි සම්පූර්ණංගේ වැඩෙන්න හේතු වෙනවා කියලා. තද විමුක්තතා කියලා කියන්නේ සමාධි සම්බුද්ධංගේ වැඩිම පිණිස අපේ සිත නැඹුරු කර ගැනීම කියන කාරණය. ඒතර මෙන්න මේ කියන කරුණු 11 අපට කියනවා සමාධි සම්බොජ්ජංගේ වැඩෙන්න හේතු වෙනවා කියලා. ඊළඟට අපිට කියනවා උපේක්ඛා සම්බොජ්ජංගේ පිණිස පවත්නා කරුණු මොනවද? උපේක්ඛා සම්බොජ්ජංගේ පිණිස පවත්නා කරුණු ධර්ම පහක් තියෙනවා කියන මොනවද? සත්ත මජ්ජත්තතා, සංඛාර මජ්ජත්තතා සත්ත්ව සංඛාර කේලායන පුද්ගල පරිවර්ජනතා සත්ත්ව සංඛාර මජ්ජත්ත පුද්ගල සේවනතා තදදී මුත්තතා සත්ත්ව මජ්ජත්තතා සත්වයන් පුද්ගලයන් පිළිබඳව මධ්‍යස්ත වෙන්න. ඒ කියන්නේ සමානාත්ම භාවයටපත් වෙන්න. ප්‍රිය පුද්ගලයෝ අප්‍රිය පුද්ගලයෝ කියලා බෙදන්න යන්න එපා. හැමෝම පිළිබඳව මැදහත් වෙන්න. අන්න ඒකට කියනවා සත්ත්ව මධ්‍යතතා. සංඛාර මධ්‍යතතා සංස්කාර ධර්මයන් කෙරෙහි මධ්‍යස්ත වෙන. මෙතන සංස්කාර ධර්මයන් කියන එක අපිට විසුද්ධි මාර්ග සම්නේ විශේෂයෙන්ම අපිට කියනවා මේ අපි ඇස ආදී ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව මධ්‍යස්ත වෙන්න. ඒ වගේම අපි පරිහරණය කරන පාත්‍ර චීවර ආදී ද්‍රව්‍ය පිළිබඳව මධ්‍යස්ත වෙන්න. මෙන්න මේවට තමයි සංඛාර කියලා කියන්නේ කියලා. ඒ නිසා සංස්කාරයන් පිළිබඳව මධ්‍යස්ත භාවය. සත්ත සංඛාර කේලායන පුද්ගල පරිවර්ජනතාව. එතකොට සමහර පුද්ගලයන් ඉන්න මේ සත්වයන් කෙරෙහි සංස්කාර ධර්මයන් කෙරෙහි කේලායනය කරනවා. කේලායනය කරනවා කියලා කියන්නේ මේක මගේ මේක මමය කියලා දැඩිශේ ග්‍රහණය කරගෙන ඉන්නවා. මෙන්න මේ දැඩිශේ ග්‍රහණය කරගෙන ඉන්න පුද්ගලයන් අපි සේවනය කරනවා නම් ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කිරීම තුළින් අපිට එක්තරා විදිහකට අපේ උපේක්ෂාව කියන එක දුරු වෙනවා. ඒ නිසා අපිට කියනවා ඒ පුද්ගලයන් දුරු කරන්න. ඒ පුද්ගලයන් ඇසුරු කරන්න එපා. මේ සත්වයන් සහ සංස්කාර කියන දෙකම ප්‍රිය අප්‍රිය පුද්ගලයන්, ඒ වගේම පාත්‍ර චීවර ආදී චක්ෂුරාදී සංස්කාරයන් මේවා මමායනය කරන පුද්ගලයෝ වැඩිපුර සේවනය කරොත් එහෙම අපේ උපේක්ෂාව නැති වෙන නිසා ඒ අය දුරු කරන්ද. අනෙක් අතට මේ සත්වයන් සහ සංස්කාර පිළිබඳව මමත්වය අඩු වෙච්චි මධ්‍යස්ථ පුද්ගලයෝ ඉන්නවා නම් ඒ පුද්ගලයන් සේවනය කරන්න. අන්න එතකොට අපෙත් උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩිනවා කියලා සඳහන් කරනවා. තද විමුතතා කියලා කියන ඒ පිළිබඳ උපේක්ඛා සම්බුද්ධංගේ වැඩිම කෙරෙහි නැඹුරු වෙච්ච සිතෙන් යුතු භාවය කියන එක වැදගත් වෙනවා. මේ විදිහට කියනවා ඉති ඉමේහි ආකාරයේහි ඒතේ ධම්මේ uppādentā පස්සද්ධි සම්බුද්ධංගාදීව භාවේති නාම. මෙන්න මේ කියන ධර්මතාවයන් යම් කෙනෙක් උපදවා ගන්නවා නම් ඒ පුද්ගලයා පස්සද්ධි සම්බුද්ධංග ආදී බුද්ධංග තුන පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මෙන්න මේ සම්බුද්ධංග ධර්ම තුන භාවීති නාම වඩනවා කියලා කියනවා. ඒවන් මෙන්න මේ විදිහට යස්මින් සමයේ චිත්තං නිග්‍රහේතබ්බං යම් සමයක සිතට නිග්‍රහ කළ යුතුයිද තස්මින් සමයේ චිත්තං නිග්ගන්හාති ඒ සමයේහි සිතට නිග්‍රහ කළ යුතුයි කියලා අපිට සඳහන් කරනවා ඊට පස්සේ අපිට කියනවා කතං යස්මින් සමේ චිත්තං සම්පහන්සිතබ්බං තස්මින් සමේ චිත්තං සම්පහන්සේති. දැන් අපි කතා කරගෙන යන්නේ දසවිධ අර්පණා කෞශල්‍යී අපි කතා කරා කරනු පහක් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සිත සම්පහන්සනය කළ යුතු කාලයේ සිත සම්පහන්සනය කිරීම. එමනම් අපි වත්තු විසද කිරියතා, ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා, නිමිත්ත කුසලතා යස්මින් සමේ නිග්‍රහේත පග්ගහේතබ්බන් තස්මින් සමේ චිත්තං නිප්පග්ගහණං යස්මින් සමේ චිත්තං නිග්ගහේතබ්බන් තස්මින් සමේ චිත්තං නිග්ගහණං කියන කරුණු පහක් අපි සාකච්ඡා කරලා අවසන් කරා. හයවෙනි කාරණේ අපිට කතා කරන්න තියෙන්නේ යස්මින් සමේ චිත්තං සම්පහන්සිතබ්බන් තස්මින් සමේ චිත්තං සම්පහන්සේති. යම් සමයක යම් කාලයක සිත සම්පහන්සණය කළ යුතුයිද? එකල්හි සිත සම්පහන්සණය කිරීම කියන කාරණේ. සිත සතුටු කළ යුතු කාලයේ සිත සතුටු කිරීම. එහෙමනම් කොහොමද සිත සතුටු කළ යුතු කාලයේ සිත සතුටු කරන්නේ? අපිට කියනවා යදාස්ස පඤ්ඤා ප්‍රයෝග මන්දතායවා උපසම සුඛ සුඛා නද සුඛා සුඛා නදිගමනේනවා සුඛ අනදිගමනේනවා කියන කාරණය නිර්සාදං චිත්තං හෝති. උන අපිට කියනවා සමහර වෙලාවට මේ යෝගාවචරයාගේ සිතේ ප්‍රඥා ප්‍රඥා ප්‍රයෝගයේ මද වුණාම ප්‍රඥාව මෙහෙයවීම අඩු වුනහම ඒ හේතුවෙන් අපේ ආස්වාදේ නැති වෙන්න පුළුවන් කියලා කියනවා. එහෙමත් නැත්නම් කියනවා උපසම සුඛ අනදිගමනේන අපේ සිතේ ඒකාග්‍රතාවයෙන් ලැබෙන සැපය අපිට නොලැබීම නිසා නිරස්සාදං චිත්තං හෝති. සිත ආස්වාද රහිත වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපි භාවනා කරනවා. භාවනා කරන අය භාවනා කරලා කරලා කරලා කරලා කියනවා අනේ ස්වාමීනි අපි භාවනා කරා බොහෝ කාලයක් තාම අපිට බැරි වුණානේ මුකුත් කරගන්න. මට භාවනා කරන්න හිතෙන්නේ නෑනේ දැන්. එයි මම භාවනා කරාට මට කිසිම ප්‍රතිඵලයක් නෑනේ. මගේ සිතේ චුට්ටක්වත් අපිට සම්පහසනයක් ලැබෙන්නේ නෑනේ. සමාධියක් ලැබෙන්නේ නෑනේ කියලා මෙන්න මේ කියන කාරණය සමහර වෙලාවට අපි අත්දකිනවා. එතකොට එතන තියෙන දේ තමයි අපිට භාවනා කටයුත්ත කෙරෙහි තියෙන ආස්වාදය දුරු වෙලා තියෙනවා. එහෙමනම් භාවනාව කෙරෙහි තියෙන මෙන්න මේ ආස්වාදයේ දුරු වුණා නම් මේ අවස්ථාවේදී සිතේ සතුට කියන එක සම්පහන්සණය කියන එක අඩු වෙලා තියෙනවා. එහෙමනම් අපි දැන් මොකද්ද කළ යුත්තේ? සිතේ සතුට සම්පහන්සණය කියන එක වැඩි කරගන්න ඕනේ. මෙන්න මේකට තමයි කියන්නේ යස්මින් සමයේ චිත්තං සම්පහන්සිතබ්බං තස්මින් සමයේ චිත්තං සම්පහන්සනම්. එහෙමනම් එතනදී අපි මොකද කරන්න ඕනේ? අපිට කියනවා තදහනං අට්ඨේ අට්ඨ සංවේගවත්තු පච්චවෙක්කනේන සංවිජ්ජති. අන්න අපිට කියනවා. මේ විදිහට සිතේ සම්පාංශනේ අඩුයි නම් සිත નિરાස්වාද භාවයට පත් වෙලා තියෙනවා නම් ආස්වාද රහිත වෙලා තියෙනවා නම් ඒ වෙලාවෙදී අපිට කියනවා අෂ්ඨ සංවේග වස්තු මෙනෙහි කරන්න කියලා කියනවා. අෂ්ඨ සංවේග වස්තු මෙනෙහි කරලා ඒ සිත සංවේගීටපත් කරන්න කියලා කියනවා. එතකොට මෙන්න මේ ආස්වාදය ඇති කරලා අපිට සිත සතුට කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ පිළිබඳව අපිට මේ විෂද මාර්ග ශන්නයේ මෙන්න මේ විදිහට වාක්‍යයක් වෙන මම මේ වාක්‍ය මෙතන දාලා තියෙනවා යම් වේලක ප්‍රඥා ප්‍රයෝග මද වේද ඒ වේලෙහි නොසකස් ආහාරක් පුරුෂයාට රුචි නොඑලවන්නාක් මෙන් ඒ කියන්නේ සමහර ආහාර වේලක් ආහාරයක් ගන්න වෙලාවේදී මේ නුවණින් සලකන්නේ නැතුව මේ ආහාර ගන්නකොට සමහර වෙලාවට මනාව සකස් කරපු නැති ආහාරයක් ඒ පුද්ගලයාට රුචියක් නැති වෙන්න පුළුවන් කියලා කියනවා. ආහාරයේ මනාව සකස් කරලා නැති නිසා ඒ හේතුවෙන් මේ පුද්ගලයාට ආහාරයේ කෙරෙහි රුචියක් නැති වෙන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේ වාගේ කියනවා භවනා කරන පුද්ගලයාටත් භවනාතුමෝ සිතට අභිරුචි නොයලවයි. එතකොට අන්න ඒ විදිහට භාවනා කරන කෙනාගේ සිතට මේ භාවනාව රුචියක් එළවන්නේ නැහැ කියනවා. එහි નિરાස්වාද වේ නිසා ආස්වාද රහිත වෙනවලු. යම් වේලක භාවනාතමෝ මනාකොට වීති ප්‍රතිපන්න නොවන බැවින් මතු මතුයෙහි විශේෂාවහ නොවේද ඒ සමෙහි ඒකාග්‍රතා සුඛයාගේ අලහබෙන් චිත්තේ නිරස්සාද වේ. එතකොට කියනවා භාවනාව වීති ප්‍රතිපන්න නෑ කියලා කියන්නේ මේ භාවනා මාර්ගයට අපිට වීතිය භාවනා වීතියට අපේ සිත ඇවිල්ලා නැහැ. භාවනා කරන තත්වයට අපේ සිතේ භාවනාවේ වැඩෙන තත්වයට සිතපත් වෙලා නැහැ. අන්න එහෙම නැති තැනකදී අපිට මතොමත්තේහි මේ භාවනාවේ ඉදිරියට ඉදිරියට විශේෂ ආධිගමයක් ලබා ගන්න බැරි වෙනකොට අපිට කියනවා මේ ඒකාග්‍රතා සුඛය නොලැබීම නිසා සිත ආස්වාද රහිත භාවයටපත් වෙනවා. ආන්න ඒ අවස්ථාවේදී අපිට කියනවා අෂ්ට සංවේග වස්තු මෙනෙහි කරලා සිතේ සංවේග භාවය ඇති කරගත යුතුයි කියලා කියනවා. ඒතර මොනවද අෂ්ට සංවේග වස්තු? අපි මේක දන්නව ගොඩක් දෙනෙක්. ජාති ජරා ව්‍යාධි චුති අපායා අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවේටි දුක්ඛං අපිට ගාතහවකින් අපි මේ අපේ පුරාණ ග්‍රන්ථවල අපේ ස්වාමීන් වහන්සේලා මේ අෂ්ට සංවේග රස සඳහන් කරනවා ජාති ජරා ව්‍යාධි චුති අපායා අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවේටි දුක්ඛම්. මෙන්න මේ ටික. ಜಾති කියලා කියන්නේ ඉපදීම කියන කාරණේ සංවේගය ඇති කරගත යුතු දෙයක් කියලා කියනවා. ඒ වගේම තමයි ජාතිය ජරාව ජරාවටපත් වීම කියලා කියන එක ලෙඩවීම කියලා වයසට යෑම කියන කාරණේ ජරාව කියන කාරණය සංවේගී උපදවාගත යුතු තැනක් කියලා කියනවා. ව්‍යාධිය සංවේගී උපදවාගත යුතු තැනක් කියලා කියනවා. ඒ වගේම චුති මරණය සංවේගය උපදවාගත යුත්තනක් කියලා කියනවා. එතකොට භාවනා කරන කෙනාගේ මේ සිත භාවනා ආස්වාදයෙන් තොර වෙලා නම් ඔහු මෙනෙහි කරන්න ඕනේ කියලා කියනවා. ಜಾතිය අපි නැවත නැවත මේ ඉපදීම කියන දුකේ ඉන්නවා. ඒ නිසා මේ අපි සංවේගයටපත් යුතු තැනක් මේ ඉපදීම කියන එක. අපි නැවත නැවතත් අපි ජරාවටපත් වෙනවා වයසට යනවා. මේ නිසා මම ඊට කලින් මගේ සිත දියුණු කරගන්න ඕනේ කියන කාර්යය මෙනෙහි කරන්න කියලා කියනවා. මෙනෙහි කරන්න කියලා කියනවා. ව්‍යාධිය මම ලෙඩ වෙන ස්වභාවයේ පුද්ගලයෙක් මේ නිසා මම අද හොඳ හිතියට මම හෙට ලෙඩ වෙන්න පුළුවන්. ඊට කලින් මම සිත දියුණු කරගන්න ඕනේ, භාවනා කරන්න ඕනේ. මරණය මම අද මේ විදිහට හිටියට ඊළඟ මොහොතේ මම මරණයටපත් වෙන්න පුළුවන් මේ නිසා මම භාවනා කරන්න ඕනේ කියලා සිත මෙන්න මේ විදිහට දිරිදෙන්න කියලා කියනවා අපාය දුක්ඛ අපායේ තියෙන දුක මෙනෙහි කරගන්න කියලා කියනවා මේ සතර අපායේ තියෙන දුක නොඑක් නොඑක් ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කරලා වෙන්න පුළුවන් නොයෙක් නොයෙක් මේ ඊට අදාළ ත්‍රිපිටකාගත කරුණු කාරණා මෙනෙහි කරලා වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් තේතවත්තුපාලි ආදී ඒ වගේම විමානවත්තු වල මේ ආදී තැන්වල තියෙන කරුණු කාරණා මෙනෙහි කරලා මේ සතර අපායේ දුක මෙනෙහි කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි අතීත අපත්තක වට දුක්ඛං අතීත වට මූලක දුක්ඛං. ඒ කියන්නේ අතීතයේ සංසාරික වශයෙන් අපිට ඇතිවෙච්ච සාංසාරික දුක මෙනෙහි කරගන්න කියලා කියනවා. අපත්ත කියලා කියන්නේ අනාගතයේ අපිට මේ වෙනකන් ඇවිල්ලා නැති නමුත් අපිට ලැබෙන්න පුළුවන් සාංශාරික දුක මොකක්ද කියලා මෙනෙහි කරගන්න කියලා කියනවා. ඒ වගේම ඉදානි ආහාර ගවයට දුක මේ හැම දෙයක්ම වාගෙම තමයි මේ මොහොතේත් මට දුකක් තියෙනවා. ඒක තමයි මම අද ආහාරයේ පිණිස යම් කිසි කටයුත්තක් කරන්න ඕනේ කියන දුක. ඒකත් සංවේගය ඇති කරගත යුතු තත්ත්වයක් කියනවා. මෙන්න මේ කියන අටට කියනවා අෂ්ට සංවේග වස්තු කියලා. මේ අෂ්ට සංවේග වස්තු මෙනෙහි කරලා සිත සංවේගයටපත් කරගන්න කියලා කියනවා. ඒ වාගේම තමයි කියනවා බුද්ධ ධම්ම සංඝ ගුණානුස්සරණේන චස්ස ප්‍රසාදං ජනේති. බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන් ගුණ මෙනෙහි කරලා සිතට ප්‍රසාදයක් උපදව ගන්න කියලා කියනවා. මෙන්න මේ විදිහට යස්මින් සමේ චිත්තං සම්පහන්සිතබ්බං තස්මින් සමේ චිත්තං සම්පහන්සේති කියලා කියනවා. යම් කාලයක සිත සම්පහන්සණය කළ යුතුද? ඒකල්හි සිත සම්පහන්සණය කරන්න කියලා කියනවා. ඒ අනුව අපි කතා කරන්න තියදුනා කරුණු හයක්. හයවෙනි කාරණේ තමයි සිත සම්පහන්සනය කළ යුතු කාලයේ සිත සම්පහන්සනය කිරීම. හත්වෙනි කාරණේ කියනවා සිත උපේක්ෂා කළ යුතු විට සිත උපේක්ෂා කිරීම. අහනවා ප්‍රශ්නයක් කතං යස්මින් සමේ චිත්තං අජ්ජුපික්කිතබ්බං තස්මින් සමේ චිත්තං අජ්ජුපික්කති. කොහොමද සිත උපේක්ෂා කළ යුතු කාලයේ උපේක්ෂා කරන්නේ? අපිට කියනවා මෙන්න මේ විදිහට කියනවා යදාස ඒවං පටිපජ්ජතෝ අලීනං අනුද්දතං අන අනිරස්සාදං ආරම්මන සම්පවත්තං සමත වීතිපටිපන්නං චිත්තං හෝති යම් කාලයක මේ මනවින් පිළිපන් යෝගියාගේ අලීනං අනුද්දතං අනිරස්සාදං ආරම්මන සම්පවත්තං ඔහුගේ සිත අපට කියනවා අලීනව ඒ කියන්නේ කුසීත පක්ෂයට ලීන වෙන්නේ නැතුව හැකිලෙන්නේ නැතිව අනුද්දතව නොසන්සුන් භාවයටපත් වෙන්නේ නැතුව අනිරස්සාදං ආස්වාද රහිත භාවයටපත් වෙන්නේ නැතුව ආස්වාද සහිතව ආරම්මනේහි ආරම්මන සම්පවත්තං අරමුණෙහි සමව පවතිමින් සමත වීති පටිපන්නං චිත්තං හෝති සමත වීතියට ප්‍රතිපන්න සිතක් තියෙනවා නම් අපිට කියනවා තදාස්ස පග්ඝහ නිග්ඝහ සම්පහන්සනේසු ච නේසු න ව්‍යාපාරං ආපජ්ජති අපිට කියනවා ආන්න ඒ කාලයේදී සිතට පග්ඝහ නිග්ඝහ සම්පහන්සනේසු න ව්‍යාපාරං ආපජ්ජති සිතට දිරිදෙන්න එපා සිතට නිග්‍රහ කරන්න එපා සිත මේ සම්පහන්සනේට යන යෙදෙන කටයුතු කරන්න යන්නත් එපා මේ කිසිම දෙයක් කරන්නේ නැතුව මදහත්ව සිත දිහා බලාගෙන ඉන්න කියලා කියනවා. ඒකට උදාහරණයක් අපිට කියනවා සාරතිවිය සම්පවත්තේසු අස්සේසු අශ්වයෙක් ධාවනය කරන අශ්ව අශ්වාරෝහකෙක් මේ අශ්වයා සමව යනවා නම් ඒ අශ්වයා සමව යනවා නම් අපිට කියනවා මේ පුද්ගලයා කියනවා මේ අශ්වයාට දැඩිශේ අනුබල දෙන්න යන්නේ නැහැ නැවත නැවත වේගي වැඩි කරන්න කියලා අනුබල දෙන්නේ නැහැ වේගය අඩු කරන්න වැඩ කටයුතු කරන්නෙත් නැහැ සමව යන අශ්වයාට සමව යන්න දෙනවා. මෙන්න මේ සමව දුවන අශ්වයෙකුට සමව දුවන්න ඉඩ හරින අශ්වාරෝහකෙක් වාගේ කියනවා. මේ සිත සමව පවතිනවා නම් ලීන පක්ෂයට හෝ උද්දච්ච පක්ෂයට වැටෙන්නේ නැත්නම් ආස්වාද සහිතව අරමුණෙහි සමව පවතිනවා නම් අන්න ඒ මොහොතේදී සිත පිළිබඳව උපේක්ෂා වෙන්න කියලා කියනවා. අන්න ඒකට කියනවා යස්මින් සමේ චිත්තං අජ්ජුපෙක්කිතබ්බං තස්මින් සමේ චිත්තං අජ්ජුපෙක්කති. යම් කාලයක සිත උපේක්ෂා කළ යුතුයිද? එකල්හි සිත උපේක්ෂා කිරීම කියන කාරණය. ඊට පස්සේ අටවෙනි කාරණය තමයි අසමාහිත පුද්ගල පරිවර්ජනතාවය. සමාහිත නොවන පුද්ගලයන් දුරු කිරීම. නෙක්ඛම්ම පටිපදං අනාරූල්හ පුබ්බාණං නේක කිච්ච පසුතානං වික්ඛිත හදයානං පුද්ගලානං ආරකා පරිච්ඡාගෝ කියලා කියනවා. ඔන්න. නෙක්ඛම්ම ප්‍රතිපදං අනාරූල්ල පුබ්බානං මේ නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාවට නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාව කියලා කියන්නේ මේ සමාධියක් ඉපදවීම ධානයක් ඉපදවීම කියන ප්‍රතිපදාවට අනාරූල්ල පුබ්බානං පෙර ආපු නැති යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ අය අපිට කියනවා ඒ අය අපිට කියනවා නේක කිච්ච පසුතානම් ඒ වාගේ මෙතන කියනවා නොඑක් නොඑක් කෘත්‍යයන්හි යෙදිලා ඉන්න අය ඉන්නවා නම් අන්න ඒ පුද්ගලයෝ අපිට දුරු කරන්න කියනවා. වික්කිට හදයානම් ඒ අයගේ ශිත වික්ෂිප්ත වෙලා තියෙනවා. එතකොට දැන් මෙතන නෙක්ඛම්ම පටිපදං කියලා කියවම සමහරලාවට හිතෙන්න පුළුවන් එහෙමනම් නයිස්ක්‍රම්මයට එනවා කියලා කියන්නේ අපි හිතමු ගිහිගේ අතහැරලා පැවිදි වෙනවම කියන එකද මේ කියන්නේ කියලා. නෑ එහෙම නෙවෙයි. ධානය කියලා කියන්නෙම නයිස්ක්‍රම්ම ප්‍රතිපදාවක්. අපිට කියන්නෙම කාමයන්ගෙන් වෙන් වෙලා විවිච්ඡේව කාමේහි විවිච්ඡ කුසලෙහි ධම්මේහි ප්‍රථම ධානයේට සිටපත් වෙන්නේ කාමයන්ගෙන් වෙන් වෙන්වීම තුළින් කාමයන්ගෙන් වෙන්වීමට තමයි අපි නෛෂ්ක්‍රමය කියලා කියන්නේ මේ නිසා ආන ඉපදවීමේ සමාධි ප්‍රතිපදාවට යම් කිසි කෙනෙක් ආවනම් පිළිපන්නනම් අන්න ඒ බඳු පුද්ගලයා තමයි අපි සේවනය කරන්න ඕනේ. එහෙම නොවන ඒ සඳහා හිතක්වත් අදහසක්වත් නැති පුද්ගලයෝ නම් ඉන්නේ. ඒ පුද්ගලයන් අපිට කියනවා දුරු කරන්න කියලා. දුරින්ම දුරු කරන්න කියලා කියනවා. ඒ අය දුරින්ම දුරු කරලා සමාහිත පුද්ගලයන් අපිට සේවනය කරන්න කියලා කියනවා. ඒ නිසා 10 වෙනි 9 වෙනි කාරණේ තමයි සමාහිත පුද්ගල සේවනතාව. එහෙනම් කොහොමද සමාහිත පුද්ගල සේවනතා කියලා කියන්නේ? එක කියනවා නෙක්ඛම්ම පටිපදම් පටිපන්නානම් සමාධිලාභීනම් පුද්ගලානම් කාලේන කාලං උපසංකමනං. නයිස්කම්ම ප්‍රතිපදාවට එහෙමත් නැත්නම් ධ්‍යාන ප්‍රතිපදාවට පිළිපන්නා වූ සමාධිලාභී පුද්ගලයන් කරා කලින් කල එළඹෙන්න කියලා කියනවා. ඒ වගේම දැන් අපි කරුණු 9ක් සඳහන් කරන් තිබුණා 10 වෙනි කාරණේ තමයි තදදිමුතතා ඒ කියන්නේ මොකද්ද? සමාධි අදිමුත්තතා, සමාධි ගරුතා, සමාධි නින්නතා, සමාධි පෝනතා, සමාධි පබ්බහරතා. මනම් සමාධියට අදිමුත්ත භාවය කියන්නේ සමාධිය පිළිබඳවම අදහසක් තියෙනවා. මම කොහොමද සිත සමාධිමත් කරගන්නේ කියන සමාධි අදිමුත්ත භාවය. සමාධි ගරුතා සමාධියම ගුරු කරගත්ත භාවය. සමාධියටම මුල් තැන දුන්නු භාවය. සමාධි නින්නතා සමාධියටම සිත නැමුණු භාවය. සමාධි පෝණතා සමාධියටම විශේෂයෙන් සිත නැමුණු භාවය සමාධි පබ්බහරතා සමාධිය දෙසටම සිත බර වෙලා තියෙන භාවය මෙන්න මේ කියන කරුණු ටිකට කියනවා තද දිමුත්තතාවය කියලා මේ නිසා සමාධිය දෙසටම නැඹුරු වෙච්ච භාවයක් සමාධිය දෙසටම බර වෙච්ච භාවයක් නිතරම සමාධිය උපදවාගත යුතුයි කියන අදහසින් සහිත භාවයක් තියෙනවා නම් අන්න ඒ පුද්ගලයාට මේ අර්පණා සමාධිය උපදවා ගැනීම හැකියාවක් ලැබෙනවා කියලා කියනවා මෙන්න මේ විදිහට අපිට ගත්තහම අපි කරුණු 10ක් සඳහන් කරන්න තියදුනා. එහෙමනම් වත්ත විසද කිරියතා, ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා, නිමිත්ත කුසලතා, යස්මින් සමේ චිත්තස්ස පග්ගහේතබ්බන් තස්මින් සමේ චිත්තස්ස චිත්තම් පග්ගන්හනං යස්මින් සමේ චිත්තස්ස නිග්ගහේතබ්බන් තස්මින් සමේ චිත්තං නිග්ගන්හනං යස්මින් සමේ චිත්තම් සම්පහන්සේතබ්බන් තස්මින් සමේ චිත්තං සම්පහන්සනං යස්මින් සමේ චිත්තං අජ්ජුපෙක්කිතබ්බං තස්මින් සමේ චිත්තං අජ්ජුපෙක්කනං අසමාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල සේවනතා තදදි මුත්තතා කියලා කරුණු 10ක් අපිට කියවා දසවිද අර්පණා කෞශල්‍ය කියලා. මේ නිසා අර්පණා සමාධියක් උපදවා ගන්න බලාපොරොත්තු වෙන අය මෙන්න මේ කියන කරුණු 10 සම්පාදනය කරගත යුතුයි කියලා කියනවා. ඒව මේතං දසවිදං අප්පනා කෝසල්ලං සම්පාදේතබ්බං කියලා අපිට අවසන් කරනවා. එහෙම කියලා අපිට ගාථා කීපයකින් අපිට මේ කරුණු ටික සාරාංශ කරලා දක්වනවා. එවං සම්පාදයතෝ අප්පනාකෝ සල්ලං ඉමං පටිලද්දේ නිමිත්තස්මින් අප්පනා සම්පවත්තති. අපිට කියනවා පටිලද්දේ නිමිත්තස්මින් නිමිත්තක් ප්‍රතිලාභ කරගත්ත කාලයේදී කියනවා ඒවං ඉමං අප්පනා කෝසලං සම්පාදයතෝ මෙන්න මේ විදිහට මේ අර්පණා කෞශල්‍ය සම්පාදනය කරන පුද්ගලයාට අප්පනා සම්පවත්ති අර්පණාව පවතිනවා කියලා කියනවා ඒවං හි පටිපන්නස් සචේසානක් පවත්තති තතහපින ජහේ යෝගං වායමේති හේව පඬිතෝ හැබැයි සමහර වෙලාවට කෙනෙක් මේ ටික සම්පාදනය කරගන්න වීරිය කරලා ඒ සඳහා යෙදුනත් එයාට සමාධිය ලැබුණේ නැහැ වෙන්න පුළුවන්. අර්පණාවට ආවිනය වෙන්න පුළුවන්. අපිට කියනවා ඒවං පටිපන්නස්ස හැබැයි මේ විදිහට පිළිපද පිළිපැදුන උනාට සචේසා නත්පවත්තති ඒ අර්පණාව පැවතුනේ නැත්තම් ලැබුණේ නැත්තම් තතහාපි න ජහේ යෝගං එහෙම වුණත් ඒ භාවනා යෝගය අතහරින්න එපා කියලා කියනවා. පඬිතෝ නුවණැති කෙනා වායමේ තේව වෑයම් කර යුතුමයි කියලා කියනවා. ඇයි ඒකට හේතුව අපිට කියනවා හිත්වාහි සම්මා වායාමං විශේෂං නාමමානවෝ අධිගච්ඡේ පරිත්තම් පීඨන මේතං නවිජ්ජති සම්මා වායාමයේ අතහැරලා සම්මා වායාමයේ අතහැරලා අපිට කියනවා හිත්වාහි සම්මා වායාමං විශේෂං නාමමානවෝ අධිගච්ඡේ පරිත්තම් පීඨන මේතං නවිජ්ජති මේ සම්මා වායාමයේ අතහැරලා අපිට කියනවා මේ පරිත්තම්පි විශේෂං නාම. ඊටාම සුළු ඊටාම සුළු විශේෂාධිගමයක් වුණත් පරිත්තම්හි පරිත්තම්පි විශේෂං නාම මේ ඊටාම සුළු විශේෂ අධිගමයකුත් අධිගමනය කරනවා කියන කාරණය මානව මේ මිනිස් තෙම මේ පුද්ගලයා අධිගච්ඡේ අධිගමනය කරනවා කියන කාරණය තාන මේතං නවිජ්ජති ඒතං තහනං නවිජ්ජති මේකට කාරණයක් විද්‍යමාන වෙන්නේ නැම කියලා කියනවා කොහොමද සම්මා වායාමයේ අතහැරලා යම් කිසි විශේෂයකට යනවා කියලා කියන එක කවම කවදාකවත් සිද්ධ වෙන්න බෑ කියලා කියනවා. දැන් අපිට කියන මේ දසවිධ අර්පණා කෞශල්‍ය සම්පාදනය කරගත්තොත් අර්පණාවකටපත් වෙන්න පුළුවන් නිමිත්ත ලැබුව කෙනාට. හැබැයි එහෙම ලැබුණේ නැතත් නොනැති පුද්ගලයා මේ වෑයම අතහරින්න එපා කියලා කියනවා. හේතුව මොකද්ද? අපිට කියනවා මේ මනා සම්මා වායාමයේ අතහැරලා කවම කවදාක්වත් පුද්ගලයෙකුට විශේෂාධිකමකට යනවා කියන එක පිළිබඳ කරුණක් අපිට විද්‍යමාන වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙම කරන්නම හැකියාවක් නැහැ කියලා කියනවා. චිත්තපවත්ති ආකාරං තස්මා සල්ලක්ඛයන් බුධෝ සමතං විරියස්සේව යෝජයේත පුනක් පුනං අපිට කියනවා. සිතේ පවත්නා ආකාරය තස්මා ඒ නිසා චිත්තපවත්ති ආකාරං සිත පවත්න ආකාරය පිළිබඳව ඒ කියන්නේ අපේ සිතේ ලීන භාවයේද තියෙන්නේ උද්දච්ච භාවයේද තියෙන්නේ මෙන්න මේ කියන කරුණු පිළිබඳව අපි දැනගෙන සලකලා සල්ලක්ඛයන් බුදු සලකන්නා වූ නුවණැති යෝගීතෙම පුනප් පුනං නැවත නැවත විරියස්සේව යෝජිත වීරිය විරියස්ස සමතං ඒව යෝජිත වීරිය සමභාවේ සමත භාවයෙන්ම පත් කරගන්න කියලා කියනවා වීරිය සමභාවයෙන්ම ඇති කරගන්න කියලා කියනවා එතකොට ඒ නිසා සිතේ පවතන ආකාරය මේ වෙලාවේ මගේ ලීන බවක්ද උද්දච්ච බවක්ද තියෙන්නේ කියලා දැනගෙන ඒක හොයලා නුවණැති යෝගියා නිරන්තරයෙන් නැවත නැවත තමගේ වීරිය සමභාවය ඇති කරගත යුතුයි කියලා කියනවා. ඊශකම්පිල්ලයන් යන්තං පග්ගන් හේතේව මානසං අච්චාරද්දං නිෂේධිත්වා සමමේව පවත්තේ අපිට කියනවා ඊශකම්පි මදක් නමුදු ලයන් යන්තං ලීන භාවයට යන්නා වූ මානසං මනස කියන්නේ ඊටාම සුළුවෙන් හරි <clears throat> ලීන භාවයට යන මේ සිත අපිට කියනවා පග්ගන් හේත හේව අච්චාරද්දන් ඒ සිතට අනුබලයක් දීලම අපිට කියනවා අච්චාරද්දන් ඊටාම උඩඟු සිත නිෂේධෙත්වා ඒ උඩඟු භාවයෙන් වළක්වලාම සමමේව පවත්තේ මනාව පවතිනවා කියලා. එතකොට සිත ඊතා මද භාවයකින් හරි ලීන තත්වයට හැකලුණු තත්වයටපත් වෙනවා නම් ඒකට දිරිදීමකින්මයි සිත දිරිදීමකින්මයි නගා සිටවන්න පුළුවන්. අච්චාරද්ද භාවයක් තියෙනවා නම් ඒකට නිග්‍රහ කරලමයි අපිට සිත සමභාවයටපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියලා අපිට කියනවා ඒ කියලා අපිට කියනවා රේණුම්හි උප්පල දලේ සුත්තේ නාවාය නාලියා යතහා මදු කරාදීනං පවත්ති සම්ම වන්නිතා හරි ලස්සන අපිට උපමාවක් කියනවා රේණුම්හි මල් රොණක උප්පල දලේ මහනෙල් පෙත්තක සුත්තේ මකුළු දැලක නාවාය නැවක ඔරුවක නාලියා තෙල් නැලියක මදුකරාදීනං මීමැසි ශල්්‍ය වෛද්‍ය ආදීන්ගේ මීමැටි කරන අයගේ පවත්ති ප්‍රවෘතිය යම්ශේ සම්පවත්ිතා යම් කිසි විදිහකට උපමා භාවයෙන් වර්ණනා කරන ලද්දේද අපට කියනවා ලීන උද්ධත්ත භාවේහි මෝචිත්වාන සබ්බසු එවං නිමිත්තාභිමුඛං මානසම් පටිපාදී පටිපාදීහි අපට කියනවා ඒවං මෙන්න මේ ආකාරයෙන් ලීන උද්දත භාවයේහි ලීන භාවයෙන් උද්දච්ච භාවයෙන් සබ්බසෝ මෝචයිත්වාන ਸਰවාකාරයෙන් මිදිලා අපට කියනවා නිමිත්තාභිමුඛං ප්‍රතිභාග නිමිත්ත අභිමුඛ කොට ඇති මානසංසිත පටිපාදී මෙහෙවන්ද කියලා අපිට කියනවා. ඒ නිසා අපිට කියනවා කොහොමද අපිට උදාහරණ කීපයක් මෙතනදී කියනවා. උපමා උපමා <coughs> උපමා කිහිපයකින් අපිට මේක දක්වනවා රේරුම්හි උප්පලදලේ සුත්තේ නාවායනාලියා යතහ මදුකරා මදුකරාදී නම් පවත්ති සම්මාවන්නිතෝ අපිට මේ රේණු එහෙම නැත්නම් අපිට කියන මේ මල්රොන් ගන්න ආකාරය ඒ වගේම මහනෙල් පෙත්තෙන් ශල්්‍ය වෛද්‍යවයන් මේ මහනෙල් පෙත්ත සලකන ආකාරය ඒ වාගේම මකුළු හුය පිළිබඳව සලකන ආකාරය මෙන්න මේ වාගේ උපමා කීපයකින් අපිට මේ කාරණය විස්තර විවරණය කරනවා කොහොමද ලීන භාවයෙන්ොත් උද්දච්ච භාවයෙන් සිත මුදවන්නේ කියන කාරණය. ඉතින් මේ පිළිබඳව අර්ථ විවරණය මේ උපමා ටිකත් එක්ක ඊටාම ලස්සනට අපිට පැහැදිලි කරලා තිනවා මෙතනින් ඉදිරියට. ඉතින් ඒ නිසා කොහොමද මේ උදාහරණ ටික උපමා ටික ගලපලා අපේ මේ සිත ලීන භාවෙනුත් උද්දච්ච භාවෙනුත් මුදවගන්නේ කොයි විදිහටද මේ ලීන උද්දච්ච කියන දෙආකාරයෙන්ම සිත පවත්වාගන්නේ කියන කාරණේ ඒ සමභාවයටපත් කරගන්නේ කියන කාරණේ අපිට ඊළඟට පැහැදිලි කරනවා විස්තර වශයෙන්. ඉතින් ඒ නිසා අපි අද දවසෙත් අපේ දේශනේ සඳහා තියෙන කාල වේලාව ඉක්ම යන නිසා අපි අද දවසේ මෙතනින් අපේ මේ දේශනය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ දවසේදී මේ රේණුම්හි උප්පල දලේ සුත්තේනාවායනාලියා කියන ගාථා දෙක මුල් කරගෙන ඊට අදාළ අර්ථ පරිදීපනය පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසෙත් අපි සාකච්ඡා කරන්න යෙදුනා අපි විශේෂ මාර්ගයේ පඨවි කෂණ නිර්දේශයේ දශවිධ අර්පණා කෞශල්‍ය අපි සාකච්ඡා කළ අවසන් කරන්නට යෙදුණා. ඊට අදාළව ශ්‍රිත ලීන උද්දච්ච භාවයෙන් මුදවා ගන්න ආකාරය අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන. අද දවසේත් අපි එමනම් මේ දේශනේ સમાપ્ત කරන්නයි සූදානම් වෙන්නේ. ඒ නිසා යම් ආකාරයක යම් පැහැදිලි කරගත යුතු අතිරේක කරුණක් තියෙනවා නම් අපි සහ සම්බන්ධ වන පින්වත් හැම සිළු දෙනාටම ඒ සඳහා අවස්ථාව තියෙනවා. මේ මොහොතේ ප්‍රශ්නයක් අහන්න. පෙරවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ගොඩාක් හොඳ දේශනාවක් අද ස්වාමීන් වහන්සේ අපිට කරේ. ස්වාමීන් වහන්සේ අර දැන් කලින් අර සුමාන දානකට කලින් මුලදිම මේ සමාධිය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ විස්තර කරානේ මේ කාමයේ ආදීනව බලන්න කියන එකත් එක තැනකදී මට මතකයි ආවා. එතකොට ඒකත් මේ සංවේග ලක්ෂණ වගේවට මේ ඒකටම ඒකත් එක්කම සමාන වගේ යන දෙයක්ද? ඒ කියන්නේ මට තේරුණේ ඒ දවස්වල කිව්වේ අර මුලදිම පටන් ගන්න කලින් කාමයේ ආදීනව බලලා අර හිත දැන් හිත ගොඩක් ඉතින් අපි කාමයේ කියන්නේ අර සංසුන් වෙන්නේ නැහනේ ඒක නිසා මේ වගේ තමයි ස්වාමීන් වහන්සේ විස්තර කරේ ඒ දෙක මේකට කලපලා දෙන්න ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් සංවේග වස්තු වලදී ඒකත් අපිට මෙතෙන්ට අදාළ වෙනවා සංවේග වස්තු අට මෙනෙහි කිරීම කියන කාරණේදී අවධානය යොමු කරන්නේ දුක මෙනෙහි කිරීම කියන එක. එතකොට දැන් කාමයේ ආදීනව කියලා කිව්වහම අපිට අපිට ඕනෙම කාරණයක තියෙනවා ආස්වාද ආදීනව කියලා දෙකක් තියෙනවා. එතකොට දැන් මෙතන අපේ දක්න ඇත්තටම ජාති ජරා චුති කියලා මේ අපිට දුක් සහිත ස්වභාවයන් සංවේගී ඇති කරගත යුතු අවස්ථාවන් ටික මෙනෙහි කරලා දෙන එක. හැබැයි මීට අමතරව කාමයේ ආදීනව මෙනෙහි කරනවා කියවහම හැම තැනකදීම ආස්වාද ආදීනව කියන දෙක තියෙන ආකාරය අපිට භාග්‍යතුන් වහන්සේ ඔය දුක්ඛක්ඛන්ධ සූත්‍ර ආදී පැහැදිලි කරනවා. එතකොට මේ දුක්ඛක්ඛන්ධ සූත්‍ර ආදීදී අපිට මේ කාමය නොඑක් නොඑක් උපමාවන්ගෙන් පැහැදිලි කරනවා. දැන් අට්ටි කංකල උපමා කාමා. මේ කාමය කියලා කියන එක ඇටසැකිල්ලකට උපමා කරලා තියෙනවා. එතකොට ඇටසැකිල්ලේ උපමාව මොකද්ද? ඇටසැකිල්ලක් තියෙනවා නම් ඒ කියන්නේ යම් තැනක මේ ඇට කැබැල්ලක් තියෙනවා නම් ඒ ඇට කැබැල්ල කියලා කියන එක දක්නා වූ බලු කැනහිල් ආදී සත්‍යයන් හැම කෙනෙක්ම මේකට පොර කරනවා. අන්න ඒ නිසා ඒක ඒක එක්තරා විදිහකට දුකක්. අනිත් පැත්තෙන් තමයි දැන් සුනකේකට ඇටකැබැල්ලක් ලැබුණාම ඒ සුනකයා මේ ඇටකැබැල්ල අතහරින්න කැමති නැහැ. මේක කටේ දාගෙන හපනවා හපනවා. හැබැයි ඔහුට ඌට මේ ඇටකැබැල්ල හැපුවට බඩ පිරෙන්නෙත් නැහැ. වෙන කිසිම ආස්වාදයක් ලැබෙන්නෙත් නැහැ. ඌගේ කට තුවාල වෙලා කටේම ලේ රහ එනවා. හැබැයි ඒ ලේ රහ එනකොට අර ඇටකැබැල්ලේ රහ වෙන්න දෙපී කියලා මේක අතහරින්න නැතුව නැවත නැවතත් හපහපා ඉන්නවා. ඒතර මෙන්න මේ වාගේ තමයි කාමයන් සේවනය කිරීම කියලා කියන්නේ. ඒතර අපි කාමයේ සේවනය කරනකොට ඇත්තටම කාමයේ අපිට ආදීනමයක් තියෙන්නේ. හැබැයි අපි ඒ ආදීනම අපිට පේන්නේ නැහැ. ඒක වැහිලා තියෙන ආස්වාදයෙන් අපි ඒක සේවනය කරනවා. එහෙම නැත්නම් තවත් තැනකින් ගත්තහම මංශපේසු උපමා කාමා කියලා කියනවා. එතකොට කාමයේ කියන එක මස්වැදල්ලකට උපමා කරලා තිනවා. මස්වැදල්ලේ ස්වභාවය තමයි මේ මස්වැදල්ලට කැමැති හැමෝම මේකට එනවා. දැන් කපුටෝ ගත්තොත් නොයෙක් නොයෙක් කපුට ඇවිල්ලා මේකට පොර කනවා මේ මස් ඇදැල්ලේ තියෙන පොදු ස්වභාවය නිසා. ඒතර කාමී කියලා කියන එක හැමෝටම පොදු දෙයක්. ඒ පොදු දේ නිසා හැම පුද්ගලයාම මේ කාමයේ Tamanටත් පත් කර ගැනීම සඳහා වෙහෙසෙනවා. ඒතර අන්න ඒ වාගේ අපි කාමයේ ආදීනවන මෙනෙහි කරනකොට මේ වාගේ භාගතුන් වහන්සේ දේශනා කරපු නොයෙක් නොයෙක් නොයෙක් නොයෙක් උපමා ඔස්සේ අපිට මේක මෙනෙහි කරලා කාමයේ කියලා කියන එක ආස්වාදයක් තිබුණට ඒ ආස්වාදයේ පිටිපස්සෙ විශාල ආදීනමක් තියෙනවා කියන කාරණය මෙනෙහි කරගන්න එක තමයි අපි කාමී ආදීනම මෙනෙහි කරනවා කියන එකේදී කතා කරන්නේ. ඉතින් මෙතන අෂ්ට සංවේග වස්තු මෙනෙහි කිරීමේදී ඉන් එහාට ගිහිල්ලා අපි අපි සංවේගයටපත් විය යුතු මේ කරුණ වට කෙරෙහි නැවත නැවතත් මෙනෙහි කරන එකයි කතා කරන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ තේරුණා. එතකොට ඒක හුඟක් වෙලාවට ස්වාමීන් වහන්සේ නිතර නිතර කාමයේ ආදීනව කියන එකත් නිතර නිතරම මෙනෙහි කර කරන්න ඕනේ දෙයක් වගේ නේද ස්වාමීන් වහන්සේ. ඇත්තටම අපි සමාධිය වැඩිම කියන එකට මේ භාවනාවේ සමාධිය දියුණු කර ගැනීම කියන කාරණයට එමත් නැත්නම් අපි මේ නෙක්ඛම් ප්‍රතිපදාවට යොමු වීම කියන කාරණයට කාමයේ ආදීනව මෙනෙහි කිරීම කියන එක වැදගත් වෙනවා. අපේ කාමයේ ආදීනව දැක්කේ නැත්නම් අපි හැමදාම කාමයේ ආස්වාදයක් එක්ක තියෙන්නේ. අපිට ඔය මාගන්ධිය සූත්‍රයේ භාග්‍යතුන් හරි ලස්සන උපමාවකින් මේ කියන මේ කැසිලි රෝගයක් තියෙන යම් කිසි විදිහකට මේ කසාන රෝගයක් තියෙන පුද්ගලයෙක් මේ කසානය නැවත නැවත නියපොත්තෙන් කහනකොට සිතට සම්පහන්සනයක් දැනෙනවා. එහෙම නැත්නම් මේක කහලා කහලා ඊට පස්සේ ගින්නෙන් රත් කරනවලු රත් කරනකොට සම්පහන්සනයක් ලැබෙනවා. ඒතර මේ හැබැයි සම්පහන්සනය කියන ආස්වාදය අපිට යථාර්ථයක් වශයෙන් තියෙන දෙයක් නෙමෙයි. ඒක පිටිපස්සේ තියෙන අපිට දුකක්. ඒ නිසා භාග්‍යතුන් සඳහන් කරනවා ඒ දුක කියන එක අපිට පේන්නේ නෑ අර සංපහසෙන් අපි යට වෙලා ඉන්න හින්දා. ඒ හින්දා අපි දකින්න ඕනේ ඒක පිටිපස්සේ තියෙන දුක මෙනෙහි කරන්න. ඒ නිසා අපේ සිතේ සමාධිය කියන එකට අපේ තද විමුක්තතාවයේ මේ නැඹුරු භාවය අපිට නැවත නැවතත් ඇති කර ගැනීම සඳහා අපට කාමයේ ආදීන මෙනෙහි කිරීමත් වැදගත් වෙනවා. අනික් පැත්තෙන් අපිට අෂ්ට සංවේග වස්තු ආදී මෙනෙහි කරලා අර નિરાස්වාද භාවය අපිට දුරු කරලා ආස්වාදයේ භාවනා වැඩි දියුණු කරගන්න හැකියාවක් ලැබෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ තේරුණා. බොහෝම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අපි අද දවසට දේශනාව අවසන් කරමු. ඉතින් අදත් අපි මේ විෂදි මාර්ගය ඇසුරු කරගෙන මේ භාවනා මාර්ගය පැහැදිලි කර දීමෙන් ධර්ම දානමය වශයෙන් රැස්පත් කරගත් කුසල ශක්තියෙන් අපි පුණ්‍ය ආනුමෝදනා කර සිටිනවා හැම සිළු දිනාටම විශේෂයෙන්ම සෑම සිළු දිවිතා මණ්ඩලයන්ට අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. ඒ වගේම තමයි අපට උපකාර කරන සියලුම දිව්‍යතා මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වෙලා දිව්‍ය ශිෂ්‍ය වඩවරාත් වර්ධනය කරගෙන තව තවත් සම්බුද්ධ ශාසනයට අනුග්‍රහ කරත්වා අපට උපකාර කරත්වා මේ පින් තුන හැම සුළු දිනාටම ධාර්මික රක්ෂාවරණ ගුත්‍ය සම්පාදනය කර දේවා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි මේ වැඩසටහන සහ සම්බන්ධ වෙන හැම සිළු දිනාටම මේ සංවිධානය කරගන්න උපකාර කරන මේ නලින් මහත්මයා ප්‍රභාත් මහත්මයා ඇතුළු කොට ඇති හැම සිළු දිනාටම මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දිනාගේම නිවන් ගමන සාක්ෂාත් කර ගැනීමට උපකාරයක් වේවා හැම සිළු දිනාටම උතුම් නිවනෙන් සැනසෙන්න මේ කුසල ශක්තියක් බවට පත් වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා සිදු කරමින් අද දවසෙත් එහෙමනම් අපි දේශනේ સમાપ્ત කරමු දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච භුම්මත්තා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති දෛතරුවන් සරණයි සියලු දෙනාටම